ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දවසේ අද අපි ධර්ම දේශනා සඳහා එළඹිච්ච වාරේ අයින් ඡාසිතු මුතිනා tempත් කරා ධර්ම දේශනාවකට සාදුකාරය ප්‍රාර්ථනා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතිය ආනන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ දණ්ඩ දාන දණ්ඩා දාන සත්තා දාන කලා විග්ගා විවාද තුවන් තුවන් පේසුඤ්ඤං මුසාවාදං අනේකා අනේකේතනං පාපකාණං අකුසලානං ධම්මානං සම්භවාය යදිදං ආරක්ඛාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහානිදාන සූත්‍රයේ pāli උද්ෘතය මේ ඉදිරියෙන් තියාගත්තේ අද දවසේ ධර්ම දේශනාවට මාතෘකාව සඳහා අපි අත් වශයෙන් ඊයේ එක අපි ඉස්මතු කරගත්ත දෙයක්. ඒ මහානිදාන සූත්‍රයේ ප්‍රධානම තේමා වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ ඒ පටිච්ච සමුප්පාදේ සඳහා අපි සාමාන්‍ය සම්බෞද්ධය දන්න විදිහට ඒ අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන කියන ස්වභාවය තමයි ඒ සූත්‍රේ පුරාවට විකාශය වෙන්නේ. නමුත් ඒ මුලින් දැක්කන අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප කියන එකේ මුල් පුරුක් තුන එක පෙන්වන්නේ දෙකක් පෙන්වන්නේ අන්තික සලායතන කියන පුරුක පෙන්වන ඉතුරු නමේ මේකේ පෙන්. කෙසේ නමුත් කතාව නැත්නම් චිත්‍රය සම්පූර්ණ වෙනවා ඒ පටිච්චසමුපාදයේ සම්බන්ධේ ඉදප්පච්චේතාවේ ධම්මට්ඨිතිය එහෙම නැත්නම් ධම්ම නියාමතාව වශයෙන් සඳහන් හැම දෙයක්ම ඔය 9ක් උනත් 12ක් උනත් හැම පුරුකෙම තියෙනවා. ඉතින් ඒ ටික විස්තර කරලා සර්වජන් වහන්සේ ප්‍රධානේම ප්‍රධාන වශයෙන්ම වේදනාපච්චය තණ්හා කියන පුරුක අරගෙන ඒ සූත්‍රයේ මැද හරියේදී ඒ තණ්හාව නිසා ඔය ද්වාදශාකාරයේ පින්නක් නැති තවත් අංකුරයක් වැඩෙන හැටි පියවර 9කින් විස්තර කරනවා ඒ විස්තරයේ තණ්හාව පටන් අරගෙන අවසානයේදී ආරක්ෂාව කියන ප්‍රශ්නය නැත්නම් අනාරක්ෂාව කියලා ගනිමුකෝ. අනාරක්ෂාව කියලා කියන්නේ ආරක්ෂාවක් නැතිකම. ඒක නැත්නම් බය. මෙන්න මේ තණ්හාව නිසා බයක් ඇති කරනවා පියවර 9කින් ලස්සනට ඒක විස්තර කරනවා. ඒකත් ඉදප්පච්චේතාවයක්මයි, ධම්ම නියාමතාවයක්මයි, ධර්ම ස්ථිතියක්මයි, පරිත්‍යාගයක්මයි. අන්න ඒ අනාරක්ෂිත බව නැත්තම් අනාරක්ෂාව නැති කිරීම සඳහා වෙන ආරක්ෂාව පේන්නේ බොහොම අහිංසක සාමාන්‍ය මානව අයිතිවාසිකමක් විදිහට නමුත් සර්වඥතික තියෙන සාහසික ගතිය පෙන්ලා දෙනවා තස්මාති ආනන්ද ඒවං හේ ඒව ඒසේව හේතු ඒවං නේද ඒතං නිදාන ඒස සමුදයෝ ඒස පච්චයෝ මේ ආරක්ෂාමයි ආනන්ද මේකට නිදානේ ඒව නැත්තම් හේතුව ප්‍රත්‍යය සමුදය මොකේටද මේ දණ්ඩා දාන දඬු මුගුරු අතර ගැනීමට සත්තා දාන ආයුධ අතර ගන්න කලහකරනද විග්‍රහ කියලා කියන විදිහට උපවාස ප්‍රතික්‍රියාකරනද විවාදකරනද තුවන් තුවන් කියලා බැනගන්න එහෙම නැත්නම් බේසුඤ්ඤ කියන හිස් වචන කතා කරන්න එහෙම නැත්නම් මුසාවාද වලට ඒ ආකාර වූ අනේක අනේකේතනම් පාපකාණං අකුසල ධම්මාණං සම්භවාය ආරක්ෂාව මේ ආරක්ෂාව නිසා තමයි වෙනත් අපිට කරන අනාරක්ෂාව නිසා තමයි එහෙනම් කියනවා බය නිසා තමයි මේ සීලම කෙලස් පහළ වෙන්නේ ඒ නිසා ඒ බය නැත්නම් මේ අනාරක්ෂාව නැත්නම් සම්බන්ධ වෙලා තියෙන මේ සාහසික ගතියට පත් වුණාට පස්සේ ඉතින් වෙන කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඔය වගේ මොනවා හරි අධර්ම එහෙම නැත්නම් අසාධාරණ ක්‍රමයකින් මේ නැතිවිච්ච අරසාව නැත ලබා ගන්න කටයුතු කරනකොට කොච්චරක්නම් අලුසෙන් කර්ම රැස් වෙනවද කොච්චරක්නම් අලුසෙන් කෙලෙස් උපදිනවද කියලා කියන්න බෑ. නමුත් ඒ බයකට අනාරක්ෂිත තත්ත්වයකට පත් වුණාට පස්සේ ඒ මිනිස්සයා ඒ ඉදිරියට කරන දේ දේවල් කරනවද කෙරෙනවද කියලා හිතා ගන්න බැරි තරම්. එතකොට හරි අසරණ ගතියක් පේන පටන් අර ගන්නවා. නමුත් එතන ගියාට පස්සේ පමා වැඩි. ඒ නිසා අප්‍රමාද ප්‍රතිපදාව සත්‍යමත් භාවය එහෙම නැත්නම් සතිපට්ඨානේ තියෙනවා නම් ඒ කෙනාට දැනගන්න පුළුවන් ඒ බයක් ඇති වෙන මට්ටමට යනකොට වැඩි පමණයි. වැඩි පේර ගන්න බැරි මට්ටමට වෙලා තින්නේ. එතකොට හිතේ තියෙන ආවේග ජනක தত্ত্ব එතනින් යාම අපේ තියෙන මුර්ග ගති එහෙම නැත්නම් තිරිසං ගති පුදුමාකාර විදිහට එළියට ඇවිල්ලා Tamanට තරම් නොවන මට්ටමකට පත් කරනවා ද්වේෂයකින් නමුත් ඒකට මුල් වෙලා තියෙන තණ්හා. නිසා තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති භයං තණ්හා විප්පමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං කියලා එනිසා අපි තණ්හා කරන්නේ ඇත්තටම තණ්හාවේ ශෝකේ නැති කරන්න තමයි මේ දේවල් අපි අල්ල බදාගෙන ඉන්නේ. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ අල්ල බදාගත්ත දෙයිමයි ශෝකේ එන්නේ කියලා. ඒ වගේම අපි මේ හම්බ කරන අපේ අනන්‍යතාවයට හම්බ කරන මේ සෑම දෙයකින්ම අපි හිතන්නේ අරසාව දෙයි කියලා නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ හම්බ කරන දෙයිමයි අනාරක්ෂා වෙන්නේ, බය ඇති වෙන්නේ. ඉතින් ඒක ඇති වුණාට පස්සේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම ශෝකය ඇති වුණාට පස්සේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඥානවන්තයා විසින් ආධ්‍යාත්මික ගවේෂණයක් කරන කෙනා විසින් ඒක හොයනවා නම් ඇත්ත හේතුව ඒක නිසයි මේ සූත්‍රයට මහා නිදාන සූත්‍රය කියලා කියන්නේ. නිදානේ හොයනවා නම් පියොරෙන් පියොරට පියොරෙන් පියොරට යන්න ඕනේ. ඒ නිසා මේසා විශාල සමාජගත දුකක් හෝ సంతానගත දුකක් ඇතිකරන්න හේතු වෙන මේ අනාරක්ෂාව නැත්නම් බය කෙනෙකුට සාමාන්‍යයෙන් ජීවිතය සැලසුම් කරනකොට ප්‍රධානම උපමානයක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන සැප හොයන ගතියකට ගමනක නමුත් ගිහිලා අන්තිම විශාල බයක් ඇති කරනවා. ඉතින් ඒක අවසානයේ අනර්ථාවක් කරහා අපි නොදැනුවත්වම නැත්තම් මම නොදැනුවත්වම අපි නොදැනුවත්වම තන්නේ කර දේශපාලන යන්ත්‍රයකට අහු වෙනවා. මුළු දේශපාලනය කියන්නේම මෙන්න මේ ආරක්ෂාව වවාගෙන කණ එක. මිනිසුන්ට ආරක්ෂාව ලබා දෙන්නම් කියලා ඒගොල්ල ආරක්ෂා අමාත්‍යංශ බාර අරගෙන කරන හරියක් කරන්නේ මිනිස්සු කුලප්පු කරන එක, මිනිස්සු බාහිරපත් කරන එක, තැති ගන්නන එක. මොකද දේශපාලනඥයා හොඳටම දන්නවා බාහිරපත් වෙච්ච මිනිස්සයා පාලනය කරන්න ලේසියි. ඒ නිසා පවතින මේ අධිරාජ්‍ය ක්‍රමයට යුද්ධ නැතුව කවදාකවත් වඩ බෑ. ඒ නිසා ඒ අපෙන් ආරක්ෂාව පිළිබඳව අයබදු අය කරන අයමයි රෑ 10න් පස්සේ වාඩි වෙලා පුළුවන් තරම් සැලසුම් කරන්නේ හෙට කොහොමද යුද්ධයක් ඇති කරන්නේ කියලා. ඉතින් ඒකට ඔය දෙපහුවෙච්ච 2012 අවුරුද්ද වැදගත් අවුරුද්දක් වුණා. මේ ටික ලෝක බලවතුන් විසින් කොහොමද මේ වගේ පාපතර දේවල් හරහා අමනුෂ්‍ය දේවල් හරහා මනුෂ්‍යයාට බය ඇති කරමින් මනුෂ්‍යයා පාලනයට නතු කරන හැටි ඒ සඳහා හොයපු අද විශක්තියක් වගේ මිනිසෙක් කියනවා ඒ රජේ රාජ්‍ය තන්ත්‍රය කරන්නේ මොකද්ද? මිනිසෙක් ටික පාරට තොරතුරක් දෙනවා සියල්ල විනාශ වෙනවා කියන මට්ටමේ එහෙම නැත්නම් මහා තිරිසන් අසාධාරණ දෙයක් කරනවා. කරපු ගමන් මිනිසයා කලබල නිකන් ඉනි මේ මේ මැටි පොදියක් ඇවිස්සුනා වගේ එහෙම නැත්නම් කුඹි ගුලක් ඇවිස්සුනා වගේ කලබල වෙන්න ඇරලා රජය ඒකට අපි මෙන්න මෙහෙම කරමු. මෙන්න මේක තමයි ඒකට උත්තරේ කියලා බොහෝම ලස්සනට අර ඇති කරව කලබලයට උත්තරයක් ගෙන අරපානවා. මේ හරියට නිකන් මානව දයාවෙන් මිනිස්සයා පිළිබඳ බොහොම කල්ලාතු හිතලා වගේ. ඇත්තටම අර අපරාධ කරන්නෙම ඔය උත්තරේ කියන කට්ටියට. උත්තරේ අපරාධයේ දෙකම ඉන්නේ එකම එකම පද නෙමෙයි. ඒ නිසා අහුවෙන මනුස්සයා හිතන්නේ අනේ මේ මනුස්සයා ඇත්තටම අපේ අරසා ගැන පොදු අරසා ගැන සෑහෙන්න හිතනවා කියලා. මෙතන ඉන්න උග දෙනෙක් මේ ගුවන් තොටුපළා වලට ගිහිල්ලා තියෙනවා. පේනවා නේද පුදුමාකාර විදිහට එක්ස්රේ කරනවා, බල්ලෝ දාලා හොයනවා. පුදුම තොරතුරුකයක් නොහොයන්නේ. ඒ නිසා එන්නේ එන්නේ වීසා ගණන් වැඩි ගුවන් ගමන් බරපතලයි මිනිසුත් ඒ උනාට ඇවිදිනවා තැහෙන්න. ඒ නිසා ආරක්ෂා යන්ත්‍රය අද කොච්චර දුර ගිහිලා තියෙනවද කියනවනම් ඇමරිකාව වගේ රටක කිසිම වීදියක් නැහැ ටෙලිවිෂන් කැමරාවක් නැති. එහෙම ටෙලිවිෂන් කැමරාවක් හිටෙන්ද ගේන්න ඒගොල්ලෝ වීදියක් පාස අපරාධ කරනවා. අපරාධ කරන්නේ තුවක්ක කරගෙන 15 20 එක දිගට වෙඩි තියනවා. ඒකලා කියනවා බලන්න බොරා අල්ලගන්න බැරි වුණා. බැරි අපේ වීඩියෝ කැමරාවක් තිබ්බනම් අල්ලගන්න තිබ්බා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වීදි ඉන්න කට්ටියට දැන් ටිකක් ටැක්ස් ගෙවන්න වෙනවා. අපිට වීඩියෝ කැමරාවක් දාන්න හැම තැනම මේක දාලා මේ මෑතක දි කියලා තියෙනවා වීදියේ ඉන්න කට්ටියට දැක හිටව ගමන් මේ එක්ස්රේ කරලා බලනයි. ආ නිව්සීලන්ත කොටේ මහත්තයෙක් මට කිව්වා සාධාරණීකරණය කරනවා කියලා හැමදාම පැය භාගයක් විතර මේ ගුවන්තොටුපළ වල මෙතරම් ආරක්ෂා කරන්නේ ඇයි කියලා මෙන්න මේ වගේ සිද්ධි වෙනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වගේ තීක්ෂණව හොයන්නේ නැතුව යර්සා දෙන්න බෑ කියලා. මං කිව්වා ඒ ඔය පෙන්නන නිදර්ශන ආරක්ෂා මාත්‍යයෙන් හදපුවා. මේ ආරක්ෂාව ස්ථාවර කරන්න මිනිසුන්ට හේතු ගන්නඳ ඒගොල්ලන්ට ගෙවන්නේ ඕකට නේ. හිතනවාද මේ හොදී ජනතාවගේ අනුකම්පාවට මෛත්‍රියට කරනවා කියලා. දැන් දැන් තියෙන විදිහට අපි කොයි කොනක හිටියත් ඒ බලව දුන්න අපි ඉන්න තැන අල්ලන්න පුළුවන්. අපි වාහනයක හිටියත්, ගුවන් යානයක හිටියත් මේ සෙල්ෆෝන් එකක් අතේ තියෙන තාක්කල්, කාර් එකේ ස්විච් එක අතේ තියෙන තාක්කල් මිනිහා කොහෙද ඉන්නේ කියලා හරියටම එල්ල කරලා ගහන්න පුළුවන්. ඒ තරමටම මේ පරිපාලනය ගන්න හදන්නේ මේ අරසාව කාරණාවක් කරගෙන. ඉතින් මේක අපිට ඇත්තටම වැඩක් නෑ මේ භාවනා කරන පිටිසකට මේ වගේ දෙයක් අවශ්‍යලා බණවන් බර නෙවෙයි මේවා. අනිකා සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය සිද්ධි. නමුත් ඒ වෙනුවට ධර්මචන් වහන්සේ අපිට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා අපිට මේ ලෝකේ මේ තරම් අසාධාරණව මේ තරම් අධාර්මිකව මේ මානවයා කලඹවලා මානව වනස අසහනයටපත් කරලා මානසික ආතතියටපත් කරලා මිනිස්සු නිකන් හොල්මන් කරවලා රූකඩ පාටපත් කරලා මේ කරන පාලන තන්ත්‍රයේ කොච්චර බලවත් වුණත් කොච්චර ජාත්‍යන්තර වශයෙන් තහවුරු වුණත් බුදුරජාණන්සේ කියාපු දේශනා කරපු ඒ ධර්ම ආරක්ෂාවට උල්ලංඝනක් වදින්නේ ධර්ම ආරක්ෂාව තියෙනවා නම් ඔය මොන જાති තිබ්බත් කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපි ඊයේ සීලේ වශයෙන් සීල ආරක්ෂා ලබා ගන්න හැටි, සමාධි වාසයෙන් සමාධි ආරක්ෂා ලබා ගන්න හැටි, ප්‍රඥා භාවනා වාසයෙන් ප්‍රඥා ආරක්ෂා ලබා ගැනීම සඳහා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් ਸਰවත්‍යසී තාමත්ම ලස්සන පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි එවැනි දේවල් වලින් අයින් වෙලා ඔය සමාජ ආරක්ෂා පිළිබඳ දේශපාලනඥයන් විසින් රාජ්‍ය නායකයන් විසින් දෙන ආරක්ෂාව ගැන බලාපොරොත්තු වෙනවනම් අපිට කෙලවර වෙන්න වෙන්නේ දණ්ඩා දාන, සත්තා දාන, කලාව විග්‍රහ විවාද කියන විදිහට දඬු මුගුරු ගණ්ඩායි, ආයුධ ගණ්ඩායි, කලහ කරන්නයි, එහෙම නැත්නම් විරෝධතා ව්‍යාපාර කරන්නයි, විවාද කරන්නයි, රණ්ඩු සරුවල් කරන්නයි. ඉතින් ඒකට අද අපේ දෙවෙනි પરම්පරාව හොඳට මෙහෙම වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම ඉන්නේ ඔන්න කලහ විවාද විග්‍රහ මට්ටමේ. ඉතින් ඒකිනොට යම් කිසි කෙනෙකුට ඒ අවුරුදු 2000 කණට ඉස්සලා සර්වචනාසේ දේශනා කරපු ඒ ධර්මය සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් භාවනා කරගෙන යන්න පුළුවන් නම් ඒකෙදී මම මේ භාවනා කියන වචනේ හරිය කැමැති ප්‍රතිස්ථාපනය කරන්න සතිපට්ඨානෙට නැත්නම් සතියට සතිය වඩ아가ගෙන යන්න පුළුවන් නම් ඒ කෙනාට ඇති වෙන ඒ ආරක්ෂාව කල් ගියයි කියලා බුද්ධ ශාසනේ කල් ගියයි කියලා අඩුපාඩුවක් මොනවත් නැහැ පූර්ණ ආරක්ෂාව තියෙනවා. ඒ සඳහා දේශනාවේ විවිධ ක්‍රම සඳහන් වෙලා තියෙනවා. කෙසේ නමුත් මගේ ජීවිතේ මගේ සොයා බැලීමට ලක් වෙච්චි චෛතසිකේ තමයි සතිය. ඒ නිසා ඒ සතිය වඩ아가න දිගින් දිගට යන්න පටන් අරගත්තොත් අපිට පේන්න පටන් අර ගන්නවා මේ මෑත කාලේදී මේ අරසාව පිළිබඳ ප්‍රශ්නයක් මතුනා නෙවෙයි කෙලස් තියෙන හැම වෙලාවෙම ආරක්ෂා ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේගේ සාසනික වචන හැටියට බලන්න කියන්නේ බය කියන්නේ කෙලෙස් වලට තමයි. යම් කිසි කෙනෙකුට මොනම විදිහකින් හරි බයක් තියෙනවා නම් එයාට කෙලෙස් තියෙනවා. කෙලෙස් තියෙන කෙනාට බය තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා කැලේ ඉන්න කේස සිංහ රාජයාට කවදාකවත් බයක් නැහැ. මොකද එයා තමයි ඒ කැලේ නායකයා. ඒක නිසා එයාට බයක් නැහැ. වගේම සර්වජන් වහන්සේට කිසිම දාසක මොන විදිහකවත් බයක් නැහැ. ඒ ඒ ක්‍රමය සර්වජන් හොයාගත්ත ක්‍රමය තමයි අරියත් මාර්ගයේ හරහා උත්සාහ කරන්නේ කාටත් ලබලා දෙන්න. ඉතින් ගොඩ දෙනෙක් අතරම 2500 යුද්ධ ජාති ඉස්සලෑම කරන්න බැරි වැඩ මේ කාලේ ප්‍රයෝජනයක් නැති වැඩ කියලා අපි ඒක හමක් පෙට්ටියට දාලා පැත්තකට කරලා මොකද මේ කාලේ rahat වෙන්න බෑ මේ කාලේ වගේ ප්‍රතිපදා පුරන්න බෑ කියන එක ඒ ජන විඥානය ඇතුළට ගිහිලා තිබුණා උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ මලිය දේව මහරහතන් වහන්සේ වැඩ හිටපු ඒ කටාරංගල කටාරංගල මේ විහාරයට කියන්නේ මේ වට්ටාරම වට්ටාරමට වැන්දෙපු කොහොමද අපි අන්තිම රහතන් වහන්සේ හිටපු තැන ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ ලංකාවේ රහතන් වහන්සේලාට මිනි පෙට්ටියට ඇනේ ගහපු ඇනේ තමයි වට්ටාරම කියන්නේ ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ අපි ඒ තරම් ලෝකෙට විහිලජ්ජා නැතුව කියාපෑවා ලාංකිකයා අන්තිම රහතන් වහන්සේ හිට පන්සලට වදිනවා කියලා ලෝක බෞද්ධය hina වෙන්න පටන් අරගත්ත අනික් මිනිස්සු මේ බුද්ධාම කියන්නේ සජීවී ආගමක් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් එකක් බව ප්‍රසිද්ධ කරද්දී ඒක ගැන පුරසාරන්තරන මේ තක්ලසිරින් පිරිසි ලංකාවේ ධර්මද්වීපේ කට්ටිය වට්ටාරය යනවා. මොකද ඒ අන්තිම රහතන් වහන්සේ හිටපු දැන්න වැඳලා හරි කමන්නේ පින් ටිකක් කරගන්නේ. මේ පරිසරය දැන් අඳ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම අපිට බලන්න වෙන්නේ බොහොම ප්‍රායෝගික පැත්තෙන් රහත් වීම අපේ හිතමු දැනට අපි අපේ પરමාර්ථය වශයෙන් තියාගත්තට ඒ යන පෙතේ මේ සතිපට්ඨාන මාර්ගයේ වැඩ කරනකොට අපිට කොච්චරක් සතිය වැඩෙන්න වැඩෙන්න ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ දුරවන් වෙලා අසහනයේ තියෙන ප්‍රශ්නේ අයින් වෙලා බය පිළිබඳ තියෙන ප්‍රශ්නේ අයින් වෙලා එන්න එන්න එන්න එන්න ධර්ම ආරක්ෂාවක් පැටේනවද කියලා බැලුවොත් ඒක අද අවුරුදු 30ක් 40ක් අද ඉන්න પરම්පරාව සමහරක් කට්ටිය උත්සාහ කරලා අත්දකලා තියෙන දෙයක්. ඒකයි ඊයේ ඔය ධර්මදේශනාදී මම මතක් කරේ සතිය තියෙනවා නම් ඒ සති ආරක්ෂාව ඒකාරක්කෝ කියන වචනේ චරවත්යන් සඳහන් කරන පසුකාන ආචාර්යවරු ඒක සත්‍යමත් හිතේ ලක්ෂණයක් විදිහට පෙන්නලා තිනවා යාට අරසාවක් වටෙන්න පටන් ගන්නවා. කෙලෙසාර කෙලෙසලින් తాවකාලිකව දුරුවන් කිරීමේ අරසාවක් වටෙන්න පටන් ගන්නවා. ඒක කියනවා ඔය සතර සම්‍යක් ප්‍රදාන වීර්ය ගැන කතා කරනකොට වීර්ය චෛතසිකය හිතට කෙලෙස් නොයෙන්න වැට කඩළු බැඳගෙන අටතාව බැඳගෙන හිත ආර්ථ කළ දෙනවා. ඒතකොට සතිය ඒ වෙනකොටත් හිතට ඇවිල්ලා තියෙන කෙලෙස් ඔත්තු බලලා අල්ලගෙන එළියට දාන්න උත්සාහ කරනවා. ඒකට මේ වීර්යයි සතියයි දෙක එකතු වුණාට පස්සේ අපිට චිත්තසංතානයේ යම් චිත්තක්ෂණයක යම් අවස්ථාවක යම් ක්ෂණයක කෙලෙස් වලින් දුරු කරලා තියාගෙන ඉන්න පුළුවන් කියලා උත්සාහ කළ දවසක අත්දැක ගන්න පුළුවන්. ඒක වුණත් අර ඊයේ මතක් කරපු විදිහට කෙනෙකුට වැටහෙන්න නම් එවැනි නික්ලේශී චිත්තක්ෂණ එහෙම නැත්නම් නික්තේශී විඥාන ස්රෝතය චිත්තක්ෂණ ගානක් යන්න ඕනේ යනකොට තමයි කෙනෙකුට තේරෙන්න පටන් අරගන්නේ මගේ හිත දැනට ඒ ඒ පවතිච්ච චිත්තක්ෂණ හරහා මට රාගෙන් ද්වේෂයෙන් මොහෙන් පටලවිලක් නැහැ මට වෙන දේ වෙන හැටියට දැන් මම මුණ දීලා තියෙන අසවල් දෙයට කියලා බලන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඉතින් එහෙම ලැබෙන වෙලාව එනකොට භවනාදී යම් සතියක් සමාධියක් ගොඩනගගෙන එනකොට ඒ යෝගාවචරය ඒ සමාධිය ඇති කරන්න ගත්ත අරමුණත් එක බොහෝම සුවද වෙලා මුණට මුණ දාලා උත්සන්න ආසන්න වෙන්න පටන් ගන්නවා. ඒ උත්සන්න ආසන්න වේගනේ එනකොට ඒ අරමුණේ පුදුමාකාර පිපිරියාසයක් විපරිණාමයක් පරිණාමයක් රූපාන්තරණයක් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනනම් නිකන් අපි ඈතින් කොම්මන් වෙලාවක යනකොට ඈතින් යන කූඹිරෑණක් හරි කඩිරෑණක් හරි දුරේ ඉඳලා ආවට ගියාට බැලුවොත් පේන්නේ කෝටුවක් වටලා තියෙනවා ලණුවක් වටලා තියෙනවා නැත්තම් සර්පෙක් යනවා වගේ පේන. නමුත් ඒක ටිකක් ලං වෙලා බැලුවොත් නන්දු විලා බැලුවොත් එතන පේනවා එහෙම මැරිච්ච කෝටුවක්වත් ලණුවක්වත් නෙවෙයි එතන නලියන ගතියක් තියෙනවා කියලා. තවත් හොඳට ලං වෙලා බැලුවොත් පේනවා එතන කුඹියා පිටිපස්සේ කුඹියා යනවා මිසක ලණුවක් නැහැ කෝටුවක් නැහැ. ඈතින් බලනවා වගේ නෙවෙයි ලං වෙලා බලනකොට. ඒ වගේ තමයි මේ සතිය අපේ චිත්තසංතානයට ආරක්ෂාව දීගෙන එනකොට ඒ ආරක්ෂාව වැඩෙනකොට ඒ භාවනාව සඳහා ඉදිරිපත් කරගත් අරමුණේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක නිසා විපස්සනා කරන යෝගාවචරයා උත්සාහ කරන්නේ එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලාන ඉඳලා ඒ අරමුණ පුළුවන් තරම් සමීප වෙලා කිට්ටු වෙලා ඒ අරමුණේ විපරිණාමය බලාන ඉන්නකොට ඉන්නකොට තියෙන වෙනස්කම තමන්ගේ නිරීක්ෂණ ශක්තියේ දක්ෂකම විදිහට හලකරනවා. ඒ නිසා ආසත් ප්‍රසවාසයේ උනත් සමීප වෙලා උත්සන්න බලා ඉන්නකොට ඒක ආස්වාසක ඇතුලේ ආස්වාස කීපයක් ඉන්නා වගේ දහහක් හමාරක් තියෙනවා වගේ ප්‍රසවාසය තුළ ගොඩක් තියෙනවා වගේ ඒක ඇතුලේ වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ සිද්ධ වීම පටන් ගන්න යනකොට අරමුණත් එක්ක සමීපස්ත වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ අරමුණ මේ හිත භාවනා කරන හිත අරමුණෙන් පිටපණින්නෙත් නැහැ අරමුණෙන් පිට ශබ්ද වේදනා හිතින් තුනට කැළඹෙන්නෙත් නැහැ මේ අරමුණත් එක්ක සමීප වේගෙන යනකොට මේ අරමුණේ ඇති වෙන විපරිණාමය නිසා මුක දෙනකොට බනහප නැති කෙනෙකුට ලෑස්තිච්ච නැති වෙනකොට භාවනාමය වශයෙන් බයක් ඇති වෙනවා. ඒකට කියනවා ධම්මොද්දච්චය කියලා. භාවනාව හරියනවා. සතිය වැඩෙනවා. සමාධිය වැඩෙනවා. නමුත් මේ බලාන හිටපු අරමුණ විපරිණාමයකටපත් වෙනවා. විපල්ලාසන වෙනස්කම් වලටපත් වෙනවා. පරිණාමයකටපත් වෙනවා. ඒක අහලා නැත්නම් දන්නේ නැත්නම් අරමුණේ මේ වෙනස් වීම නිසා ඒ කෙනාට හිතෙනවා මේ බලානිට පරමුණේ ඉස්සර තිබුණු ලකුණු දැන් දැක ගන්නට නැහැ. එක්ක සතිය වෙන්නේ නැති වෙලා. එහෙම නැත්නම් සමාධිය කැඩිලයි කියලා තමන්ගේ භාවනා පිළිබඳ සැක ඇති කිරීම හරහා අනිශ්චිතතාවයක්, බියක්, එහෙම නැත්නම් අනාරක්ෂාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බනහපු ලෑස්තිලා ගිය කෙනාට නම් ඇත්තටම සතුටු වෙන්න කාරණාවක්. නමුත් බනහපු ලෑස්තිලා නොගිය කෙනාට බොහෝ විට බයක් අන ආරක්ෂාවක් ඇති කරනවා. ඒක නිසා මේ ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් මේ කමඨාන් සුද්ධ කිරීම හරහා තමයි කෙනෙක් නමං භාවනා කරනකොට තමන් නිරීක්ෂණය කරන අරමුණ මුණට මුණ දාලා ඉන්න පුළුවන් වුණාද බලාන ඉන්නකොට අරමුණට මොකද වෙන්නේ අරමුණේ දිගට වෙන පරිණාමය විස්තර කරන්න පුළුවන් නම් ඒකේ නතර තේරෙන්න පටන් අර ගන්නවා මේ ආරක්ෂාව වැඩි වෙන්න වැඩි වෙන්න සතිය ආරක්ෂාව සතියේ ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අරමුණ ගොරෝසු තැන ඉඳලා සියුම් තැනකට ගිහිල්ලා සියුම් තැනින් අතිසූක්ෂම තැනකට එන්නේ එන්නේ එන්නේ ගෙවන් වෙන ගතියක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් නොදන්න කෙනා හිතන්නේ මේ ආරවුණ ගෙවන් වෙනකොට මගේ සතිය කැඩිලා සමාධිය කැඩිලා කියලා හිතේ නුහුරු බියක් මුහුරු අනාරක්ෂාවක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා සරුවචන් වහන්සේ දේශනා කළ තියෙන මේ භාවනා කරනකොට එහෙම ධම්මුද්දච්චයක් පහළ වෙනවා. හිතම සැක පහළ කර ගන්නවා. ඒ නිසා ඒක දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මට මෙන්න මේ අරමුණ දිහා බලහින්න මෙන්න මේ මේ විදිහට අරමුණේ විපරිණාම සිද්ධ වෙනවා වෙනස් වෙනවා කියලා ප්‍රකාශ කෙරුවොත් දන්න කියන කෙනෙක් නම් ඒක කියලා දෙනවා මේ සතිය වැඩෙනකොට ඒ අරමුණේ සම්මුති ස්ථානයේ ඉඳලා තරවුණ ක්‍රමයෙන් පරමාර්ථ පැත්තට වෙනස් වීම වගේක් වෙනවා. අන්නේ වෙනස් වීම වෙන්න වෙන්න සිද්ධ වෙන්නේ ඒක ආනාපාන සති භාවනා කියනකොට නම් කෙලින්ම අටුවාචාර්ය වංශය සඳහන් කරනවා අරමුණේ ගෙවන් වීම. අරමුණ ගෙවන් වෙන්න පටන් ගන්නවා. ඒක කියලා එතනම සඳහන් කරනවා හැම වෙන අනික් අරමුණු සමාධි අරමුණු භාවනා කරන්න කරන්න කරන්න ලොකු වෙනවා සමීප වෙනවා උත්සන්න වෙනවා ආනාපාන විතරක් භාවනා කරන්න කරන්න කියවෙනවා අල්ල ගන්න බැරි වෙනවා සියුම් සූක්ෂම තත්ත්වයටපත් වෙනවා එimhe වෙන්න වෙන්න වෙන්න සතිය කඩා ගන්න නැතුව යනවනම් සතිය එන්නේ එන්නේ බලවත් වෙනවා සතිය එන්නේ එන්නේ කාර්යක්ෂම වෙනවා සතිය එන්නේ එන්නේ උත්සන්න ආසන්න භාවයටපත් වෙනවා එහෙම ගිහිල්ලා අපි හිතමු දවසක අස්පනා අපිට දැක දැක දැන දැන මේ ආස්වාද ප්‍රසවාසයේ දැන ගන්න බැරි දැක ගන්න බැරි අරමුණු කරන්න බැරි නිමිත්තක් ගන්න බැරි තැනටපත් වුණා නම් එතනදී රහත් බවටපත් වෙලා නැති වුණාට තාම නිවනට ගියේ නැතුවට යෝගාවචරයට ජීවිතේ පළවෙනි වතාවට මේ කය හා සම්බන්ධ රූප හා සම්බන්ධ ගෙවන් කිරීම හරහා ලොකු ආරක්ෂක ස්ථානයක අත්දැකීමක් ලැබෙනවා. ඒක සාමාන්‍ය සත්පට්ඨාන සූත්‍රය හෝ ආනාපාන සති සූත්‍රය බාන්න තියෙන පස්සම්බය කාය සංකාරං අසසි සාමිචි සික්කති පස්සම්බය කාය සංකාරං පස්සසි සාමිචි සික්කති ආස්වාස් ප්‍රසවාස නැමැති මේ කාය සංස්කාර සංසිතුමින් සංසිතුමින් හුස්ම ගන්න. අන්නේම හොඳට හුස්ම ගන්නකොට මේ යෝගාවචරයට මේ කයෙන් සමුගන්න ගතියක්. එහෙම නැත්නම් මේ ඈ කන දිවනාසය කය කියන ඉඳුරන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලින් සමුගෙන විඥාණය අනින්ද්‍රිය ඉන්ද්‍රිය ප්‍රතිපත්තව තිබෙන විඥාණය ඊට වැඩිය ඇතුළත ගැඹුර තියෙන නිර්මල වූ නික්ලේශී වූ ඉන්ද්‍රිය ප්‍රතිපද නැති තැනකට යනවා. අන්න එතන ගියාට පස්සේ ඒ යෝගාවචරයට භාවනා කළ යුතුයි භාවනාවට ප්‍රයෝග කළ යුතුයි භාවනාවට මෙහෙවිය යුතුයි කියන සීළු ප්‍රයෝග සීළු මෙහෙවීම අතහැරලා ආමිෂ සුඛේ වෙනුවට නිර්ආමිෂ සුඛය හරියට දන්නවනම් එතනදී ලබා ගන්න පුළුවන් එතනදී හම්බ වෙන ඒ ආරක්ෂාව යෝගාවචරයට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ මට්ටමට භාවනාව සතිය දියුණු කරලා තියෙනවා නම් ඒ හොඳටම ආස්වාද ප්‍රසවාසය ගෙවන් කරලා කලබල කරගන්න නැතුව හිත අවශ්‍ය ගන්න නැතුව සැක බෝ කරගන්න නැතුව හිටියොත් අන්‍ය ආරක්ෂාව දැනෙන්නේ කොහොමද? Tamanට තේරෙන පටන් ගන්නවා ඉන් එහාට භාවනා කළ යුත්තක් නැහැ. මොනවා කරුවත් මේ තියෙන කැවිසන එක වෙන්නේ. නමුත් භාවනාවට එහෙම ඇති වෙච්ච විස්රාමය හරහා යන්න ගත්තොත් ජීවිතයේ පළවෙනි වතාවට සම්පatti කරගතියක්, සන්තුෂ්ටි කරගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා සාවතන සම්පත්තිය කියලා. අන්න එතින්ද ගියාට පස්සේ යෝගාවචරයා ඒ සාසන සම්පත්තිය තමයි මුළු ජීවිතේම සංසාරෙම උපයා ගන්නලද වටිනාම වස්තුව වශයෙන් දිගට පවත්තලා පතුරවලා හැම ඉරියව්වෙන් වගේ ගන්න පුරුදු කරගත්තොත් ඒ යෝගාවචරයට කල්යන්න යන්න යන්න යන්න තේරෙන්න පටන් අර ගන්නවා ඒ ආනාපාන ජීවම් කරලා ඇති කරගත්ත ඒ සූක්ෂමතාවේදී මොනම විදියකටවත් අසහනයක් එන්නේ මොනම විදියකටත් මානසික ආතතියක් එන්නේ සියල්ලම සබා සිද්ධයි තමන්න තියෙන ඒක දිහා බලාගෙන ඉන්න එක විතරයි ඉතින් ඒ නිසා තේරෙන්න පටන් අර ගන්නවා අර උපන්දාසිට කරපු බව නැත වරක් නැන්දොත් කැලණිය කිව්වා වගේ ජීවිතේ ඉස්සල්ලාම වතාවට තේරුම් අරගන්නවා සියලු පව හොදලා ඇරිය ගතියක් එන්න පටන් ගන්නවා. හුඟ මම මේ ටික මෙච්චර විස්තර කරන්නේ මොකද භාවනා කරලා මේ මට්ටමට ආපු හුඟ දෙනේ මේක මේ බුදුහාමුදුරුව පෙන්වන්න හදන සත්‍ය ආරක්ෂාව කියලා දන්නේ නැතුව එහෙම නැත්නම් මේ සීල සමාධි ප්‍රඥාවල සූරභාවය හරහා ළඟා කරගත්ත එකක් බව දන්නේ නැතුව මේ தත්ත්වයට ආවට පස්සේ එක්ක සැක කරනවා එක්ක මේකට එක එක අදහස් දාන්න හදනවා එහෙම නැත්නම් අර පෑදීතියට බොරදී එකතු කරගන්න හදනවා එතකොට මේ යෝගාවචරයට ලැබෙන ලද්දා මුදා නිබ්බුති බුද්ධමානා කිය වගේ මේ නොමිලේ ලැබෙන මේ නිව ඒ සාන්තිකර භාවයේ අත්විඳ ගන්න බැරි වෙනවා නිසා යෝගාවචරය ඒක දන්නවනම් තේරෙන පටන් අර ගන්නවා ධර්මයේ හරහා ලැබෙන මේ අරසාව කවදාකවත් ආවුද ගැනීම දඬ මුගුරු ගැනීම කලහ විවාද මොනම දෙයක්වත් නැහැ. බාහිරින් නෙවෙයි ආරක්ෂාව ඇති වෙන්නේ ඇතුළතින් ඒ ආරක්ෂාව ලැබෙන්නේ ඒ Tamanට ලැබෙන ඒ විවේකය මොන්නම කෙනෙකුටවත් හොරකම් කරන්න බෑ. මොනම කෙනෙකුටවත් කියන්න බෑ මීට පස්සේ ඔබට මම ඔතෙන් යන්න දෙන්නේ නැහැ. මම ඔබේ විවිධ නැති කරනවා කියලා මොනම කෙනෙකුටවත් ඒකට අභියෝග කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි එතෙන්ට මේ භාවනා උපක්‍රමෙන් එතෙන්ට යන්න අසවල් කෙනායක මට වළක්වන්න පුළුවන් කියලා జగතිකුත් ලෝකේ නැහැ. ඒ නිසා මේ සතිය ගැන විස්තර කරනකොට විශේෂයෙන්ම ওই බටහිර ලෝකවල වල තියෙන විකාර ගැන කතා කරපු එක මේ විචකයක් සඳහන් කරනවා සතිය කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් අතර යට කරන්න බෑ. සත්‍යය කරන්න පුළුවන් සියන්නිකායේ නායකහඳුගේ චරිත සාධකයක් තියෙන කෙනාට විතරයි කියලා නෑ. බුද්ධ ශාසන මාත්‍යන්තයේ රෙජිස්ටර් වෙටාට විතරයි සත්‍ය ලබන්න පුළුවන් කියලා එකක් නෑ. මෙහා බුද්ධ ආගම්කාරයෙක් කියලා ඔප්පන්න සාධකයේ තියෙන්න ඕන කියලා එකක් නෑ. ඒක නිසා මේ බුදුචාන් වහන්සේ පෙන්නන මේ ආරසාව මේක නිවන නෙවෙයි නමුත් නිවනට උන්ට මධ්‍ය ප්‍රතිපදාවට කිට්ටු කරලා පො තත්ත්වයක් තියෙන්නේ. ආන්න ඒක තීරුම් අරගෙන යම් කිසි කෙනෙක් ඒක තමංගේ ජීවිතයට කිට්ටු කරගෙන ජීවන රටාවට සම්බන්ධ කරගන්න පටන් අරගත්තොත් ඒ කෙනාට මේ මුළු ලෝකෙම ත්‍රස්ත වෙලා බය වෙලා අසල්ගේ කොහරකම් කිය දවසක කෝල් සිටින් ඉන්නේ තමගේ වෙරක කියලා නැටුවට තමන්ට ඕනේ ආරක්ෂාව තමන්ගව තියෙන බව සීල සමාධි ප්‍රඥා කියන තුනේ තියෙන බවත් අප්‍රමාදය හරහා ගන්න පුළුවන් බව තේරුම් ගත්තට පස්සේ ඒ මනුස්සයාට සදාතනිකව පැවතිච්ච ප්‍රශ්නයකට උත්තර හම් වෙනවා මගේ ජීවන රටාව කෙසේ විය යුතුද? මගේ ජීවන රටාව වෙන්න ඕනේ ඊට පස්සේ මේ ධර්මයෙන් ලැබෙන ආරස්සාව වඩා වර්ධනය වෙන තැනට. භාවිත බහුලීගත කරන තැනට හැඩගසව ගන්න එකයි යාට කරන්න තියෙන්නේ. එතකොට යා දන්නවා මේ සැපත කියන එක මනුස්සයා හෙව්වට ඇහැ කන දිව නාසය හරහා රූප ශබ්ද ගන්ධ රස හරහා ඒක තිරසං හා සමාන සැපයක්. මෙතනදී හම්බෙන මේ ශාසන සම්පත්‍ති කර සැපය කවවම කවදාකවත් ඇහැකට රූපයක් පේන තාක්කල් ලැබෙන්නෙම නැහැ. ඛණ්ඩ සත්‍යයක් කියලා ඒක බුද්ධ විදිනකම් මේ විවේකේ කවදාකවත් ලැබෙන්නේ. නාසය ගඳ කය ක්‍රියාත්මක වෙනකම් කවදාකවත් මේක ලැබෙන්නේ නැහැ. උදිත ප්‍රශ්නයක් අහලා දෙනවා එහෙනම් පොට්ට වෙච්චාම මේකට යන්න ලේසියිද කියලා. අන්ධ වෙච්ච බීරි වෙච්චාම යන්න පුළුවන්ද? නාසයේ දිව කය කොර වෙච්චාම යන්න පුළුවන්ද කියලා ඇත්තටම කියනවා නම් ඇහැ පොට්ට වුණා නම් බණ ටිකක්වත් අහන්නත් වෙන්නේ. මොකද තද හීනමානයක් ගන්නවා. ඒ මනුස්සයාට මුළු ජීවිතේම තියෙන තද හීනමානයක්. එයා අභව්‍ය පුද්ගලෙක් පාටපත් වෙනවා. කන ඇහෙන්නේ නැත්තම්, නාසයේ දිව කය වැඩ කරන්නේ නැත්තම් මම අර නිලඹ ඉන්න කාලේ හම්බුණා වාසක හම් හම්දුර කෙනෙක් එතකොට මං කියා ඒ හාමුදුරුවෝ ඇත්ත කැපෙන්නේ. ඉතින් පස්සේ කිදි කතාවක් මම උදව් කරලා හොයාගෙන ආවා නිල්ලම. ආපෙලාදී මම කන වෙලාල්ලාගෙන ගියා මේ පල්ලෙහාට නපා වැසිකිළියට යන්න. මේ ගියාට පස්සේ ඉතින් යාමුදුරෝ අතපය හොදන්න එළියට නිකන් මං ඉඳලා මේ එළියේ ඉඳලා මං ගෝ අනේ යාමුදුරනේ ඔබ වහන්සේ හරි පිංවන්තයි මේ ඇස් දෙකෙන් දවසකට උපේන කෙලස් ප්‍රමාණය දන්නවනම් අන්ධ වෙච්ච නිසා ඔබ වහන්සේ හරිම වාසනාවන්තයි. හොඳට මම ගල්ලිලන් දාරි වයස මගේ. ඉතින් ඒ කාලේ මම දන්නවා ඇයෙන් කොච්චර කෙලෙස් උපදිනවද කියලා. රන්නෙමත් ඒකටමනේ අපි මේ පොහොර හොයන්නේ. ඒකට ඒ ආමලෝ කියනවා මහත්යන්ගේ මේ තාන හිටියට වැඩේ එච්චර සෙල්ලම් නෙවෙයි කියලා. මම ඇයි කියලා. මේ ඇස් වහා කරන ඇස් පේන්න නැතුනට පස්සේ කරපු සෙල්ලම් ටික ආයෙ එළියට එනවා කියලා හිතේ. කෙලි කාලේ පුළුවන් කාලේ කරපුවා එන්න පටන් ගත්තාම ඇහෙන් පේනවට වැඩිය හොඳට පේනවා. එනිසා ඇහ බොට්ට කරාට වැඩේ හරියන්නේ නැහැ. අර ලයිබ්‍රරි ෂොට්ස් එනවනේ. ඒ වගේ මැගසින් එක රන් කරනවා. අලුත් තොරතුරු නැති වුණාට පරණ වෙයින් යනවා. කන ඇහිච්චාමත් වගේ තමයි. ඒ හැමදෙර සෑහඳුරට යනකම් මේ මුද්‍රණ මුද්‍රණ මුද්‍රණාලය පාවිච්චි කරපු මර්ධානේ නම්බර 10 කොළඹ ජීවත් වෙච්ච ආමුගනේ තරුණ වයසේදී ඉතින් කියනේ සිව්වා තීර පේන්න පටන් ගන්නවා කියලා. නමුත් මෙතන මේ තියෙන මේ බුද්ධචාරණන්සේ පෙන්නන මේ මධ්‍යම මැද මැද තැන තියෙන මේ ආරස්සාවේදී හොඳටම ඇහැ තියෙන්න ඕනේ. හොඳටම රූප පේන්න ඕනේ. නමුත් එතුමා හෝ එතුමිය පොට්ටෙක් වගේ එයින් පෙන්වන්න ඕනේ. හොඳටම කන් තියෙන්න ඕන. හොඳම ලස්සන මිහිරි සද්ද ඇහෙන්න ඕනේ. නමුත් මේ සද්දවලට බීරෙක් වගේ හැසිරෙන්න හික්මෙන්න ඕන. නාසයට දිවට කයට ගන්ධ රස පහස හොඳටම ලැබෙන්න ඕන. ඒවා ලැබුණට මුත මුතය කියලා කියන්නේ තුනටම හරියට නිකන් නාසයට ගඳ දැනෙන්නේ නැති, දිවට රස දැනෙන්නේ නැති, කය පැත්ත අන්තභාගුණා වගේ වට කටයුතු කරන්න පුළුවන් නම් හිතා ගන්න කොහොම සතියක්ද කියලා. ඒ වගේම තමන් ඉදිරි පිට තන්නේ කර අසාධාරණයක් සිද්ධ වෙනවා. තමන් ඉදිරි පිට දුර්වලයට පහර දෙනවා. තමන් ඉදිරි පිට කටයුතු සිද්ධ වෙනවා. නමුත් හොඳට ඕම එහෙම නැත්නම් කවුරු හරි අත දාන්න හදනවා ගිනි ගින්නකට. තමන් දන්නවා මේ අත දාගෙන පුච්ච ගන්නවා කියලා. නමුත් මෝඩෙක් වගේ බලන් ඉන්න පුළුවන්. මුතුමැද කිව්වර කරන්නේ නැහැ. කොච්චර කිව්වක්වත් අහන්නේ නැහැ. ඒ නිසා Taman දන්නවා මේකට බැටල් පුච්ච ගන්නවට වැඩිය බලාගෙන ඉන්න. දැන් බැහැකට වැටිච්ච මිනිසෙකුට කොහොම නේ ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ හැබැයි කරන්න එපයි කියලා හොඳයි yes sir කියලා ගියාට මොකද එයා කරන්නේ ඒකම තමයි. අන්තිමට මේ කොන්තරත් ගත්තොත් එහෙම වෙන්නේ මොකද මේ මිනිසයාට භාවනා කරගන්න හම්බෙන්නේ. ඒ වගේදී මේ පඤ්ඤවා පඤ්ඤවාස යතා මූගෝ ප්‍රඥාව හුදුවට තිබුණාට මොඩෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගන්න කියලා. මේ කයේ හැම හැකියාවක් ඇති වුණාට මලමිණියක් සීඳගෙන අර ලැබිච්ච අරසාව ඉතුරු කරගන්න කියන එකතු කරගන්නයි කියන ආර්ශ කරගන්න. ඉතින් ඊට පස්සේ මේ මිනිස්යාට මේ යම් ආකාරයකට භාවනා කරලා ආනපන සතියක් කරලා ආනපනේ තරමට හොඳට සියුම් කළා සූක්ෂම කරලා අරමුණු කරන්න බැරි තරමට නිමිත්තක් ගන්න බැරි තරමට ගියාට පස්සේ ඇත්තටම හම් වෙන්නේ සීමාන්තික ලෝකයක්. මොනම දෙයකින් සීමාවක් නැති ලෝකයක් මේ මම මේ මම නොවේ කියලා ભેදයක් ඇත්තෙත් නැහැ නඩත්තු කරන්න දෙයක්වත් නැහැ ආන ඒකේ මේ තියෙන ආරස්සාව දන්නවනම් ඒකේ නඩ තේරේ මේ ලෝකයා මෙවැනි manussත්වයේ ඇතුළත බැලීම හරහා ආර්ය පරිශ්‍රණය හරහා මේ හා ළඟා කරගත හැකි මේ ආනි ආරස්සාවක් තියේදී බාහිර පරිශ්‍රණ කරලා අනාර්ය පරිශ්‍රණ කරලා පවුලට අරස්සාව කියලා ජාතියට අරස්සාව කියලා ආගමට අරස්සාව කියලා මේ විදිහට දණ්ඩා දාන සත්තා දාන කලා විග්‍රහ විවාද කරන ලෝකයේ මේ සතියෙන් ලැබෙන මේ සාන්තිය මොන්නතරම් වටිනවද කියලා. හැබැයි එකක් තියෙනවා පැහැදිලිවම කියන්න පුළුවන් මේ ලැබෙන සාන්තිය ලැබෙන්නේ එකම එක උපමානක මම දැන් මෙතන කියලා. අපි කියලා මේක ගන්න බෑ. මේ චිත්තක්ෂණයේ මුළු මේ අවුරුදු 10කට දෙන්නම් කියලා දික් කරන්නත් බෑ. ඒ ආරස්සාව මේ ලංකා පුරාම ඇති කරන්නම් කියලා කරන්නත් බෑ. ඒ කෙනාට ඒක නෑ බෑ කියන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒකට গুপ্ত ගතියක්, গুপ্ত කියන්න බෑ. ඒකට කියන්නේ ආගමික ගතියක් කියලා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ගතියක් කියලා. ආන්නේ ආරස්සාව තමන්ගේ ජීවිතයේ අත්දක ගන්නවා වගේම ඒක ඒකටයි මේ භාවනා කරන්නේ. ඒ භාවනා කරනකොට අතරමැදි Tamanට පැහැදිලිවම මේ ආරක්ෂාව සැලසෙනවා ඒ නිසා සතිය යම් චිත්තක්ෂණයක වඩන්න පුරුදු නම් ඒ පුරුදු කරපු මුල ඉඳලම ඒ යෝගාවචරයට තීරණ පටන් ගන්නවා සතිය අඛණ්ඩ නොවුනත් වඩන වඩන චිත්තක්ෂණයකදී මේ කියන අරසාවේ සුවඳ රසය තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක Tamanට වැටහෙන වයසට එනකම් දැනෙන තරමට එනකම් ගොඩාක් කාලයක් භාවනා කරන්න ඕනේ. භාවනා කරනකම් අර මේ නිලිගිඩියක් කරනකොට වගේ හරි තිත්තයි. හරි පැංගිරි. මොනවාටද මේ සතිය වඩන්නේ? අහවල් දෙයද කියලා හිතෙනවා. නමුත් කවදා හරි මෙතන ගිය දවසකට මම හිතන්නේ ඔක්කොම යන්න පුළුවන් කියලා ගියා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එතෙන්දි තීරණ පටන් අර ගන්නවා මේ මුළු ලෝකෙටම විසඳන්න බැරි. එහෙම නැත්නම් ජාත්‍යන්තර සමිති වලට විසඳන්න බැරි ආරස්සාව බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ඒක ලබා ගන්න පුළුවන් මාර්ගයට කිසිම හානියක් කළක් නැහැ. තමන්ගේ ජීවිත සාක්ෂිය තියලා කරගෙන යන්න. ඒ නිසා එවැනි දෙයක් සාක්ෂාත් කරගත්ත කෙනෙක් නැත්නම් ළඟා කරගෙන ඒක හරියටම මෙන්න මේකයි මේ විපස්සනා භාවනාවේදී අපි කරන්නේ නිවන ගැන කතා කරනකොට දරුවචන්සේ කතා කරලා තියෙනවා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා නිවන් දොරටු තුනක්. ඒකෙදි මේ නිමිත්ත කියන වචනේ තියෙන්නේ නිත්‍ය සංඥාවත් එක්ක. යමක් නිමිටි කරන්න අඩුවන චිත්තක්ෂණ දෙක තුනක් එක තියෙන්න ඕනේ. ඉතින් අපි පටන් ගන්නෙ නිමිත්තක් එක තමයි. මොකද අපි දියුණු නැති මනසකින් ආස්වාද ප්‍රසවාස නිමිටි කරනවා. නමුත් ආස්වාද ප්‍රසවාසත් එක්ක භාවනා වඩාන වඩාන යනකොට නිමිත්තක් ගන්න බැරි තරමටම ආනාපානේ සූක්ෂම වෙනවා. ඊටාමත්ම කුඩා කුඩා කුඩා කුඩා අංශු වලට කැඩලා ගියාට පස්සේ ඒක නිමිති කරගන්න බැරුව යනවා. ආන්න එතනදී අනිමිත්ත ස්වરૂපයට යනවා. ඉතින් කාට හරි පුළුවන් නම් සතිය නිමිති පවත්තපු සතිය කලකොලොප්පම් කරගන්න නැතුව අනිමිත්තට යන්නේ. අරමුණේ පවත්තපු සතිය කලකොලොප්පම් වෙන්නේ නැතුව අනාරම්මන තත්ත්වයට ගෙනියන්නේ. සටහන් ආකාර දැක දැක ගෙනිච්ච මේ භාවනාව කිසිම සටහනක් කිසිම ආකාරයක් නැති ඒ විවේක ස්ථාන ගියාට පස්සේ සතියට අභියෝග නොකර ඉන්න පුළුවන් වුණොත් ඒක ලොකු සම්පත්තියක්. ඒක ලොකු පිටිච්ච ගතියක්. සන්තුෂ්ටි කරගතියක්. ඉතින් මම මේ භාවනා කරගෙන යනකොටත් ඒ වගේම විශේෂයෙන්ම මේ විදියට පිළිස හම්බ වෙලා භාවනා සම්බන්ධව බණ කියන්න ධර්ම සාකච්ඡා කරන්න එකතුලා භාවනා කරනකොට මට තේරිච්ච දේ තමයි හුඟ දෙනෙක් මෙතන ඉන්නවා මේක දන්නේ නැහැ. ගොඩ දෙනෙක් භාවනා මෙතන ගිහිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ හිතනවා භාවනා කරනකොට හරියනකොට මේ රත්තරන් ගුලියක් වගේ එකක් අතට හම්බ වෙයි කියලා. එහෙම නැත්නම් අර හිතාරව දිවි ලෝකයක් හම්බ වෙයි. නැත්නම් ඉහළට යන රත්තරන් ඉනිමකක් හම්බ වෙයි. ඉතින් ඒක බලාගෙන මේ භාවනා කරන්නේ. භාවනාදී කරන්නේ මේ නිමිති මේ විකාර ටික ගෙවම් කරනවා කියන එක. එහෙම නැත්නම් අපි Nirodhe පැත්ත බලනවා කියන එක, ඡය කරන පැත්ත බලනවා කියන එක, වැය වෙන පැත්ත බලනවා කියන එක ඒතු කරලා දෙන්න අමාරුම කොටසයි. ඒ තරම් අපි මේ භාවනා කරලා දෙයක් බලාපොරොත්තු මොකක් හරි ගෙදර ගෙනියන්න සාක්කුවේ දාගන්න. ඒව නැත්තම් කරඬුවක තැම්පත් කරලා වඳින්න දෙයක් ඉල්ල ගන්න. අනික අර පෙන්නට ඕ බලාපන් ඔබට නෑ මට නිවන තියෙනවා කියන්නේ. බම්බුවක් අම්බුවේ. කවදා හරි එන්නේ ගෙවන පැත්ත ගෙනියවක් කරන පැත්තට ගිය වෙලාවේදී එතනයි අරසාව තියෙන්නේ කියලා බුදුරජාණන්සේ සඳහන් කර දෙනවා නිශ්චිතස්ස චලිතාන්. අනිශ්චිතස්ස චලිතාන් නැත්තේ. උඹ යමක් මිශ්‍රය කරගන්න යමකට හේතු වෙලා යමකින් නම්බෝ ලබන්න ගියොත් ඒකෙම තමයි ඔබට බය එන්නේ. ප්‍රතිදාවට කම්පණ එන්නේ. මොනම දෙයකටත් හේතු වෙලා නැත්තම් කිසිම කම්පනයක් නැහැ. චරිතං අසති පසති යම් තැනක අපි අපි දේශපාලන ආරක්ෂාවක් දේශපාලනේ කළ බලාපොරොත්තු දේශපාලනේ හරහා ගන්න ගත්තොත් ඒකෙම තමයි බය වෙන්නේ. ආර්ථිකයෙන් ගන්න කියොත් ආර්ථිකයෙන් තමයි බය වෙන්නේ. සමාජික තත්ත්වෙන් ගන්න කියොත් ඒකෙම බය වෙන්නේ. ඒ ශාර දණියගොඩ ගෝපාලත් එක්ක ඉන්නකොට බුදුජාන විශ්වන්සේට දණිය ගෝපාල කතා කරලා කියනවා මගේ හරක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා ඒ නිසා හරක් ඊ වගේ වැස වෙලා. ගම් වතුර ගැලුවට බය වෙන දෙයක් නැහැ. උන් ගොඩ බිමේ ගත කරන්නේ දරුවා මට කී කරුවේ වයිෆ් මට නෝන මට කී කරුවේ. ඒ නිසා දරුවන් ඇති මිනිස්සු දරුවන්ගේ සරසෙනවා හරක් ඇති මිනිස්සු හරන්ගේ සරසෙනවා කියන කතාවක් මාරේ ඇවිල්ලා බුදුහාමරට කතා කරා. බුදුහාමර කියන ඔබ දැනගනින් මාරයා හරක් ඇති එක හරක් නිසා කැවෙනවා. දරුවෝ ඇති එකක් දරුවෝ නිසා කැවෙනවා. තනියකෝපාට එතකොටයි තේරෙන්නේ මේ වචන කතා කරන බුදුහාමරෝ කියන. අපි මෙතෙක් කල හිතා හිටිය ආරසාවට වෙනස් කරගන්නේ උත්තාමත්‍ය ධනම්මත්‍ය ඉති බාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දර මගේ නාති මේ මේ මල්ලි කෙනෙක් හිටියා ඌට කියන්නේ බාල මල්ලි කියලා ඉතින් ඒක දවසක් අපි නැදා එකතු වෙච්ච ලාක ඌ බැඳලා මම බැඳලා නැහැ ඊට පස්සේ මොකක්ද අයියා උඹට කියලා දැන් මොකක්වත්ම නැහැ දරුවෙක් නැහැ වස්තුවක් ඇත්තේ නැහැ ඊට පස්සේ මං කිව්වා හොඳයි ඒක මොන විදියෙන්වත් තේරුම් කරන්න ඌ කියනවා මට ඔබ මිනිහෙක් වෙන්න නම් ඔබට වස්තුව තියෙන්න මම දරුවෝ තියෙන්න. ඒ වගේ මං කිව්වා පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විඤ්ඤති කියලා බාලමල්ලිට කිව්වා. එතකොට මොකක්ද ඒකේ තේරුම? මං කොහොමද දරුවෝ මට ඉන්නවා වස්තුව මට තියෙනවා කියලා බාලයෝ උඩන් උදම් මනනවා. උඹත් උදම් මනනවා. අත්තයි අත්නෝ නැති තමන්ට තමන්වත් නැතිකොට මොන දරුවද මොන වස්තුවද කියලා. අර එහා පැත්තට බුදිය ගත්තා. එහෙම නැතුණා නම් මට රෑ 1 2 වෙනකන් පෙන්ලා දෙන්න වෙනවා මේ දරුවන් නැතිකම නිසා වස්තුව නැතිකම නිසා අසරණ වෙච්ච කතිය. ඇත්තටම කියනවනම් මේ බණ කියන්න කියන්න වටින්නේ නැහැ. මොකද මෙච්චර කල් කෙරුවේ ඕක තමයි. ඒක නිසා අපිට අන්තිමට ඉතුරුනේ මොකද්ද? ඔය කියන දණ්ඩා දාන, සත්තා දාන, කලා විග්ඝහ විවාද පේසුඤ්ඤම් සාවාදං අනේකානම් පාවකානම් අකුසලනම් ධම්මං. ඉතින් අපිට හිතෙනවා මේ Tamange අරසාව හොයන මේ අහිංසක ප්‍රයත්නය සාධාරණයි. මිනිස්සුන්ට තියෙන මූලික අයිතිවාදිකම්. ඉතින් අපි ඒක හොයලා හෙව්වට මොකද අපිට හම්බ වෙන්නේ මොකද්ද? මේ කලකොලොප්පන්. රණ්ඩු සරුවල්. ඒ දිගින් දිගට යනවා. කවදාකවත් අපිට හිතෙන්නේ අපිට ධර්ම ආරක්ෂාව තියෙනවා නම් අපිට ওই බාහිර ආරක්ෂාව ඕනේ කරන්නේ නැහැ. නමුත් ධර්ම ආරක්ෂාවට අපි කොච්චර දවසක වෙලා දෙන්නේ? අපි කොච්චර වෙලා දෙනවද දේශපාලන ආර්ථික සහ සමාජික ආරක්ෂාව සඳහා? ඒ ඒකට සමපාතිකව දුක් කරදර එනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අර දේශපාලන සමාජික දේවල් අල්ලන්න පුළුවන් විකුණන්න පුළුවන් ලේබල් කරන්න පුළුවන් ඒක නිසා අද තියෙන අධ්‍යාපනයේ අද තියෙන නව රැල්ල දිගටම මේ පැත්තට තමයි යන්නේ ඒක කරන්න කරන්න කරන්න ඒකෙන් කෙලසෙනවා ඒක නිසා අල්ලා ගන්න කට්ටියට සැලෙන්න වෙනවා තැවෙන්න වෙනවා කියලා කිව්වට ඒක හරියට උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ පළඟැටියෙක් හෝ සලබයෙක් ගින්නට පයින්නවා ඒ සතා ආලෝකයට ගිනි කන වැටෙනවා ඒ ගිනි කන වැටලිවල ආලෝකයට කැරකිලා කැරකිලා කැරකෙන්නේ කැරකෙන්න කැරකෙන්න ආලෝකයට ලං වෙන විදිහට චාටුවා චාටුවාස්ලා කියන්නේ ඌට පේන්නේ ගින්දර රත්තරන් වගේ රත්තරන් කියලා හිතාලු පයින්. මට හැගයි කරපොත්තන රත්තරන් නුඹටේ. ඒක නිකන් බුරු කතාවක්. කෙසේ නමුත් ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? තට්ටක් හරි පිච්චෙනකොට බලාගෙන මිනිහට කරගන්න ගන්නවා. ඉතුරු තත්ත්වෙට මොකද කරන්නේ? අර ගින්නට පයින්. කකුලක් පිච්චෙනකොට කරගන්න ගන්නවා. පිච්චුනත් මොකද කරන්නේ? අර ගින්නට පයින්. දවසක් සර්වචනාංශේ ගඳ කිටි ඉස්සරහා පහනපත්තු කළ තුනක චාරිත්‍ර ධර්මයක් ප්‍රසෝචනස වැඩින ගන්න කිලි ඉස්සර පහනපත්තු නම් හිතන ආනන්ද සෝංශික වැඩ. බුදුජනසේ රැය විලලේ පහන ඉස්සර භාවනා කරනකොට පේනවා සත්තු ඇවිල්ලා එකට වැටෙනවා. බුදුජනසේ උදාම ගාතාව සඳහන් කරනවා අනි මේ කෙටි ජීවිත කෙටියවස ඇති සත්තු මේ ගින්න නැති ලෝභකම නිසා තවදුරටත් ඊට වැඩි කෙටියවස ලබන විදිහට එතන එතන මැරී වැටෙනවා. ඒත් ගින්න නරපු නපුර තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ආරක්ෂාවක් පතාගෙන අල්ලන හැම දෙයකින්ම දුකක් ඇති වෙනවා. ඒ ටික තේරෙන්න නම් අපිට ඊට විකල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවට අපිට කියන්න තියෙන්නේ මේ විදිහට ලෝකයා හොයන මේ ආරක්ෂාව නැත්තම් මේ සැප ආමිෂ සැප වශයෙන් සර්වඥයන් හඳුවා ගන්නවා ඒකත් ආස්වාද ආදීනව නිස්සරණ මිනිස්සෙක් දැනගන්න. වෙන විදිහකට කියනවා නම් මිනිස්සෙකුට මේ ඇහැට කනට නාසයට දිවට කයට ලැබෙන මේ රූප ශබ්ද ගන්ධ රස යම් ප්‍රමාණයකට ලැබිලා දරිද්‍රතාවයකට දුක්පත්පත්පත් නැතුව සමාජ මට්ටමේ ජීන කට්ටියට ටිකක් ඉහළින් ලැබිලම තියෙන්න ඕනේ බණ භාවනාවකට යන්න. එහෙම නැතුව දුක්පත් වෙලා කරන්නත් බෑ මේක. ලැබිලා ඒකේ නඩත්තු කරන්න කොච්චර කඹරන්න ඕනද කියලා තේරෙන්නේ නැහැ. නැහැ ඉන්නේදී තරසා හිතන්නේ. ඊට පස්සේ ඒක උදේ නැගිටපු ගමන් අමුටි ගහගෙන දුවන්න වෙනවා පාන්දරම දවසට හම්බ කරගන්න. නිින්ද ගියාට පස්සේ සැලසුම් කරන්න ඕනේ හෙට උදේ කොච්චරද අමුටි ගන්න කියලා. ඉන්ෂුරයක් නැහැ. මේක දිහා බැලුවට පස්සේ මේ මාසෙට ආදීනව තේරෙනවා නම් ඒ වගේම ලෝකේ විකල්පයක් තියෙනවා. ඒ තිදාත ගෞතමතුමා එළියට යනකොට ලෙඩෙක් මහල්ලෙක් මල කඩක් දැකලා නැතර වුණා නම් විකල්පයක් නැහැ. පහුවෙන්ද පැවිද්දෙක් දැක්කා. පමිතන්ත හතරවෙනි නිමිත්ත විදියට පැවිත දැක්කට පස්සේ තමයි හිතුනේ ආ මෙහෙම දෙයක් තියෙනවා ආහන්න එතෙන්ද යන පිරිසකටයි මම මේ කතා කරන්නේ. නමුත් ඒකට ගිහිල්ලා ඒකේ පළවෙනියටම හම් වෙනවා පස්සම්බය කාය සංඛාරක් කියලා ගත්ත රූප කර්මස්ථානේ කායනුපස්සනාවේ සූර භාවයක් ඇති වෙලා මේ කයෙන් සමුගෙන එහෙම නැත්නම් ඇහැ කන දිවනාසය කය කියන මේ ඉඳුරංගෙන් සහ රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් සමුගෙන ලැබෙන්නා වූ ඒ විවේක ස්ථානේ ඒ ඒ ඒ කියන උදකලාව ඒ කියන විස්රාමයේ හරියට අඳුනගත්තොත් විතරක් ඒ මනසට අර ආමිෂ සුඛයේ තියෙන ලාමක බව තේරුම් ගන්න පුළුවන් මේ නිර්ආමිෂ සුඛේ නැත්නම් එක්කම සුඛයේ තියෙන සැපට සාධාරණ. එහෙම නැත්නම් අනාතයි. එහෙම නැත්නම් අසරණයි. එහෙම කෙනෙකුට දොස් කියලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා හිතා ගන්න යම් කිසි කෙනෙකුට ඒසා විශාල මේ සංකීර්ණ සමීකරණය හරහා ගිහිල්ලා භාවනාවේදී සතිය පිහිටුවලා සතියෙන් අන්නේ වගේ තැනකට යන්න පුළුවන් වුණා නම් ඒ කෙනා කොච්චර මේ පීඩාවක් ඝර්ෂණයක් නැති එහෙම නැත්නම් අසහනයක් නැත්තරකට ඇවිල්ලා ඉන්නවද කියනවනම් ඒ කෙනාට නිවනක් නොලැබුණත් ඒත් ඇති කියලා හිතනවා මේ බුදුසජනසේ දේශනා කරපු මේ පෙතේ යන්න පුළුවන් කියලා. ඒ ආරස්සාවක් අපිට නොලැබෙන්නේ හෝ එහෙම නැත්නම් මේ බාහිරේ ආර්ය පරිශන සඳහා ආරස්සාවක් හොයන්නේ හිතාගන්න බැරි හේතුවක් නිසා සරුවචනanse පෙන්වන්නේ මසුරුකම නිසායි කිය. කෙනෙක් මච්චරියම් පටිච්ච ආරක්ෂා ආරක්ෂාට කෙනෙක් පෙළඹෙන්නේ ආරක්ෂාවකට අවශ්‍ය වෙන්නේ වෙන විදිහට කියනවා නම් බයක් කෙනෙකුට ඇති වෙන්නේ අනාරක්ෂාවක් වැටෙන්නේ මේ මසුරුකම කියන කෙලෙසේ නිසා. ඒක නිකන් කෙනෙක්ට ලැජ්ජ කරවන සුළුයි. අපි එච්චර මසුරුද කියලා හිතනවා අපිට එන බයත් එක්ක බලනකොට. නමුත් සර්වචනසේ සඳහන් කළා තියෙනවා මච්චරියන්‍ය ආනන්ද නාභවිස්ස කිනකොට මසුරුකම නැත්නම් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කිසිම ආකාරකින් මොනම ආකාරකින්වත් මේ මසුරුකම නැත්තම් කස්සජ කිම්මිචි කිසි කෙනෙකුට කිසි තැනක නැත්තම් මසුරුකමෙන් සම්පූර්ණ දුරවනා දුරුණන් මේ මිනිසෙකුට බයක් ඇති වෙයිද කියලා අහනමුතුයන අනදාමන කියන සාසෙම වෙන්නේ නැහැ කියලා ඒ නිසා කියනවා තස්මාති ආනන්ද ඒසේව නිදානං ඒත ඒතං ඒසේව පච්ච හේතු ඒතං ඒතං නිදානං ඒස පච්චයෝ ඒස සම්භව සමුදයෝ ආරක්ෂස යදි ධම්මචර්ය මාස්තුරු කමමයි අරසාර ප්‍රශ්න කියන. ඒ නිසා අපිට මේ තමන් තුල දාන දෙන කෙනෙක් ඇත්තටම හරි කැමැති තමගේ දාන ප්‍රතිත්වය පෙන්වලා දෙන්න. නමුත් කොච්චර දාන දුන්නත් ඒ මසුරුකම යටිපව් කරගෙන තමයි මම දාන දෙන්නේ. ඒ පුංචි කතාවක් තියෙනවා ඒ බයිබල් කතාවක් කියන්නත් හොඳ නැහැ. නමුත් ඒක අහන පැහැදිලි ඒ යේසුස්වහන්සේ ඉන්න තැන මම හිතන්නේ මග්දලාවේ මරිය හරි කියන දුප්පත් කාන්තාව මට මතකයි දුප්පත් කාන්තාවක් ඇවිල්ලා යාළඟ තියෙන මේ පර්ස් එක කියලා කියන සල්ලි මල්ල හේම ස්වාමී මේ පුතයන්ගේ කකුල් දෙක උඩ දාන සල්ලි ටික ඔක්කොම දානවා දැම්මට පස්සේ විශේෂ ආරක්ෂා විශේෂ සුභාසින්සනක් කියනවා ඒ අම්මට උඹට දිව්‍යනාංශිකේ ස්වර්ග රාජ්‍යය දිනා ගන්න පුළුවන් කියලා ඒකට ළඟ ඉන්න මේ පොස්ටල් කෙනෙක් අහනවා දැන් මෙච්චර මිනිස්සු ඔබතුමා ළඟට ඇවිල්ලා සල්ලි දරන්ද රෙදි මුතු මැණික් දුන්නා. කිසි කෙනෙකුට ස්තුති කියන වෙන්නේ අච්චර දේවරාජ්‍ය දිනගත කියලා මේ අම්මගේ හැඹිලියේ තිබුණ මේ කාසිය වැටෙනකොට මොකද එහෙම කිව්වේ කියලා. ඒතකොට ජේසුස් කිචාන්ස කියන ඔබ මතක තියාගන්න මේ අම්මට තිබුණ සියල්ල කොච්චරයි. අනෙක් මිනිහා දෙන්නේ Tamange කොටස තියාගෙන. දන් දෙනකොට එහෙම හෙට කන්න තියාගන්නේ අපි දන් දෙන්නේ. අපිට බෑනේ ඔක්කොම දෙන්නේ. මිනිහම්ම එහෙම නෙවෙයි සබ්බදරිමේ දීලා තියෙනවා. පිටර අපිට වෙනවා මසුරුකමයි දාහනේ දෙක අතර අපි කොච්චර හෙට්ටුවක් කරලාද දාහනයකට පෙළඹෙන්නේ කියලා. එච්චර අපිට තියෙන උත්තරේ. කෙසේ නමුත් අපිට හිතන්න මේ පැත්තෙන් අපි භාවනා කරලිවලා යම් දවසක මේ සතියෙන් ලබ සතියෙන් වැඩ කරගෙන යනකොට අපිට ලැබෙන මේ අරසාව පිළිබඳව කවදාකවත් මොන විදියකට මසුරුකමක් කරන්නත් බෑ ධර්මයෙන් ඒකට ඉඩකුත් නෑ ධර්මයෙන් අපිට යම් කිසි දැනුමක් ලැබුණොත් හෝ ඥානයක් ලැබුණොත් හෝ ඒක මම කියන මගේ කියන අනුට නොදී ඉන්න පුළුවන් ගතියක් නෑ බුද්ධ ශාසනය. පමණක් කිසිම තැනක ගුරු මුස්තියක් නෑ. අනික හැම තැනකදීම කියලා දෙන දේ Taman දන්න දේ පොඩ්ඩයි කියලා දෙන්න. බුදුරජාණන්සේගේ විතරක් පිරුණා පාඩ කිට්ට වෙලා සංඝයා වහන්සේලා ගන්න මෙදින කාට හරි උනාට ප්‍රශ්නයක් තියෙනවද? තව ස්වල්ප වෙලාවකින් සර්වචනාංශිකේ මහා පරිවර්තන සිද්ධ වෙනවා. කිසි කෙනෙක් කතා කරන්නේ එතකොට බුදුරජාණන් ළඟලගෙන මෙතන ඉන අඩුම කෙනා සෝවන් වෙලා ඉන්නේ නිසා ඒකට ප්‍රශ්න නැහැ මොනම දෙයක්වත් ඉතුරු කරගන්නේ ඒ ගතිය තමයි මම අර මුලින්ම කිව්වේ සතිය කාගත් අධිකාරී ශක්තියක නැහැ Taman දන්නවනම් අප වෙලා කැප වෙලා මේ සතිය වැඩුවොත් ඒ සතිය යම් ආකාරයක බුදුහාමුදුරන්ගේ චිත්තසංතානය වැටුනේ ඒ තාලෙටම තමයි අපිට වැඩේ යම් ආකාරයක සාරිපුත්‍ර සාංශක හිතේ වැඩුනේ ඒ කාටම අපිටත් වැඩේ කිසිම විදියකට ඒ දෙක අතර වෙනසක් නැහැ. ඒ නිසා සති මාත්‍රාව දැනගත්තත් එනතන් ක්ෂණ වශයෙන් සතිය දැනගත්තත් අපි හිතා ගන්න ඕනේ චිත්තක්ෂණයේ හිත මගේ හිත උනාට ඒක බුදු හිත. එක චිත්තක්ෂණයක් සතිය ආවත් ඒක හිතන්නේ රහත් හිත. ඉතින් රහත් හිත අනිකතර කෙලෙස් අතර පවතින පුළුවන්කමට මම සාක්ෂි. මට ඊට පස්සේ තියෙන්නේ ඒ චතිචිත්තක්ෂණයේ වඩා වර්ධනය වීම සඳහා මොන දහංගට අත දාන තියෙන මොන උපක්‍රමයක්ද කරන්නේ ඒ තේරම ගන්න එකයි තියෙන්නේ. නිසා ගුරුවරයෙකුට තියෙන්නේ කෙනෙකුට සත්‍ය මාත්‍රාව හඳුල්ලා දෙන එක විතරයි. හඳුනා දීලා ඒක අගය කරලා පෙන්නන මේ සති මාත්‍රාව තුළ මතුරුකමකට මට මාගේ කියා ගන්න ගතියකට කැළම ඉඩක් නැහැ. ඒක නිසා මේ සති මාත්‍රාව පුළුවන් තරම් දිනු කරලා ගත්තොත් දිනු කරන නෙමෙයි ඒකට කියන්න තියෙන සත්‍ය මාත්‍රාව තියෙනවා. ඒ මනුස්සයා මේ භවයේ නිවන් දකින්න පුළුවන් බාට හොඳ ලකුණ. දිනු කරන්න එයා ළඟ තියෙන සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න පටන් අරගත්තොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පුද්ගලයාටත් අර තමන්ගේ අත්දැකීම් හරහා ක්‍රම වේදේ හරහා වඩා වඩා සත්‍යමත් වෙන්න පුළුවන් වෙන අතර ඒ මිනිස්යාට අපි හිතමු කියාට දෙන්න දක්ෂකම නැහැ කියලා. නමුත් ඒ මිනිස්යාගේ නිකුත් වෙන කම්පන වේග හරහා පවා තව කෙනෙකුට සාන්තිය සැලසෙන. කද්දාකත්ම බලක් ගන්න බෑ. මම ඒ නිසා කියනවා අපි අන්තරක වැඩ කරනවා නම් ගෙදරක ඉන්න ඒ ගෙදර එකෙක් භාවනා කරනවා නේද? ඔක්කොමලා නැතුණත් කමන්නේ එකෙක් භාවනා කරන එක හරියට වාහනේ ටයි කරුවෝ ෂොකප් සොබරක් වගේ. ඒ මනස සියලු දුක් දරාගෙන කිසි කෙනෙකුට ඒක බෙදා හදා ගන්න යන්නේ තමන් තුල ඒක ආරසා කරන ගියාට පස්සේ අනික් අයට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි මිනිස්සෙක් ළඟ හිටියත් ඇති නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සායන් ඉදිසෝපති එවැනි මිනිස්සෙක් එක්ක ඉන්න හමුණත් ඇති ඒක නිසා අපි බොහෝ විශාල ඥාති මේ පරපුරක් නියෝජනය කරන මෙතන ඉඳගෙන අපේ ඉන්න ඔක්කොම ඥාතින් අපි එක්ක නැවිලා භාවනා කරන්නේ. නමුත් කල්පනා කරන්න ඕනේ ඒක ඇත්තටම අනුන්ට භාවනා වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන මේ දණ්ඩා දාන, සත්තා දාන, කලා විවාද විග්‍රහ වලට පුදුම උත්තරයක් හම්බ වෙනවා භාවනා කරන එක මිනිසෙක් ඉන්නවා. ඔය ලොකු සංසීන කාලේ ඒ අපේ කාර්යසභාව වැඩ කරන මහත්තයෙක්ගේ ගෙදෙට්ට පැනලා එයාගේ නෝනාගේ තිබුණු රත්තරන් බඩු සීරම අරගෙන ගිහිල්ලා තියුණා ජීවිපී කාලේ. ඒ වගේ හරි කනගාටුයි මොකද එච්චර සල්ලිකාරයෙකුත් නෙවෙයි. ඉතින් බොහොම කනගාටුවෙන් ඉන්නකොට යාට මේ හිතනලු වෙන වමනාවට Nissan වනට එන්න. ආනමැති ලොකු සාදි බොහොම සතුටින් බාරන කළු මේ මහත්යට අද එන්නම තමයි කාරණාවක් කර සැලසුවේ කියලා නිකන් කිව්වල මම හො ගෙන්නවා වගේ කියන කතාවක්. මෙයාට හිතුනේ ඒක කියලා කිව්වා. ඉතින් කියලා කිසිම සම්බන්ධයක් නැහැ මට එහෙම දෙයක් සවාස් කිව්වෙත් නැහැ මොකක්වත් නැහැ මට එන්න හිතුණා කියලා ඊට පස්සේ ළඟට එන්නේ කිව්වා. ළඟ දෙන්නේ කියලා ඒ මහත්තයා ගත් එක දිගාලා ලොකු සාංශකේ ආසනෙ ඉන්නකොට කකුල් දෙක උඩ තියන්නේ කියලා. තිබ්බදී මලු සාංශේ කකුල් අත් දෙකේ උඩ තියලා මහත්තයා මට පොරොන්දුවක් වෙන්නේ. මහත්තයා ඉස්සරහට මම ගෙනියන තියෙන මිනිස්සු ඔය වෙච්ච කරදරය ගැන පොලිසියට ගිහිල්ලා එන්ට්‍රියක්වත් දාන්න එපා කියලා. ඒ මහත්තයා වෙන කොහොමද ලොකු සාංශේ මේ මේ කතාවල් දන්නේ? මේක අතරම් බඩු නැති වෙච්ච කතාවක්. මේ ඊට පස්සේ කොහොමද දැන් මේ වෙනකොට කොච්චර දුර ගියත් කමන්නේ මොනම හේතුවක් නිසාවත් හිතමනාපයක් කරන්නත් එපා රාජාධිකරණ දිහාටත් එපා කියන. ඒ මනුස්සයා කිව්වා ඇඬුව එක විතරයි සාමනාසි කෙරුවේ ලොකු සංකෝල මහත්තු මේ සාසන ඉස්සරහට රැකෙන්න ඕනේ. මහත්තුලා තමයි මේවා කරන්නේ. මේ වගේ Tamanට මොන විදි කසාදන්නේ සිද්ධ වුණත් දඬු මුගුරු ගන්න එපා. ආයුධ ගන්න එපා. කලහ කරන්න යන්න එපා. උපවාස කරන්න යන්න එපා. වහද කරන්න යන්න එපා. බොරු කේලම් කියන්න යන්න එපා. ගුරු සාක්‍ය දෙන්න යන්න එපා වෙච්ච දේ වෙන්න ආරම්භයි. තාමත් මේ මනුෂයා කතා කරලා කියනවා කාටද පුළුවන් එහෙම මේ නන්නා දුන්න තමන්ගේ දායකයෙකුට කතා කරලා ඔච්චර අසාධාරණයක් කරලා තියෙදිත් ඕනේ නෑ කර්මණින්ද කියන්නේ. අපි උනත් කියන්නේ අඩුවාන කියලා පොත් පොඩි ඇන්ටර් දාපන් එනකන් නඩුවක් දාපන් කියලානේ. නමුත් මේ කතාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ පටිච්චසමුප්පාදේ සත්‍යය නේද? එහෙම නැත්නම් මේ හේතුප්‍රත්‍ය සත්‍ය නම් වෙලා තියෙන මොකක් හරි හේතුවක් ඇතුව වෙලා තියෙන්නේ ධර්මානුකූල විසඳෙයි ඔබ මේ වෙච්ච කර්මෙ මතින් ආය කර්ම රැස් කරන්න එපා දැන් වෙලා තියෙන මහ ව්‍යසනයක් ඕක පිට ගිහිලා වචනයක් කතා කරා නම් බොහොම දැඩි වේගෙන් කතා කරන්න ඒ මනුස්සයාට වෛර කරනවා බඳින මොනවාක්වත් කරන්න යන්න එපා මසුරුකමක් මසුරුකම ඒ විදිහට වැඩ කරනවා කිසිම හේතුවකින් තම සතු වස්තුව අනුහා සාධාරණ වෙන එකට අකමැති වෙන්න එපා. වස්තු කියන එකෙන් දැනුම වෙන්න පුළුවන් කොයින්ද හරි වෙන්න පුළුවන්. දැන් ශාසනයේ තියෙන්නේ දැන් අපි මම පන්සලක් කරනවා මේ ආශිර් පන්සලක් කරනවා නම් ඒ ස්වභාවයේ තියෙන්නේ මේ පන්සලට යන කෙනෙක් මගේ පන්සලට ගන්න මම උත්සාහ කරනවා. ඒසොට ඒ ස්වාමීන් වහන්සේ මට උදව් කරන කුලයා අර හඳුරු අල්ලගත්තයි කියලා. ඒක කියන කුල මච්චරිය කියලා. ඊළඟට හඳුරු දෙන්න තරහයි. යමක්කමක් කරන්න පුළුවන් තමන්ගේ දායකය අනිත් කෙනාට යනකොට තරහයි. ඉතින් ඊට පස්සේ දැන් දැන් සංඝයා වහන්සේලා ඉන්නේ රටට සාමයේ පිටිවිතර නැත්නම් මිනිසුන්ට ආදර්ශයක් පිණිස නමුත් අර කුලමච්චරිය හරහා මම ඒක හොඳටම දන්න මිනිස්සෙක් මේ පිටරට පන්සල් කියලා කියන්නේ අමුතුම මධ්‍යස්ථාන. ඒකෙත් මම පැහැදිලිව කියන ඔයගොල්ලෝ ඉස්සරහා සිංහල පන්සල් පුදුමයි. එක තියෙනක දෙක වෙනවා. දෙක හතර වෙනවා. හතර අට වෙනවා. හැමදාම කැඩි කැඩි යනවා. ඔය ධම්මික හඳුරෝ ඕක ගැන හරියට විවේචනය කරපු මිනිසෙක් මට ওই භාවනාව ගන්න පානු ඕස්ට්‍රේලියානු ජාතික. අවසක් පර්ත් වලට ගිහිල්ලා තියෙනවා. යන්න සමහිත කතා කරලා කිව්වලු මේ කතා කරගෙන ඉන්නවා කිව්වලු මෙහි කිව්වලු එක පන්සලයි තියෙන කියලා. කවදාවත් වෙන්න බෑ කිව්වා. සිංහලෝ ඉන්නවනම් වෙන්න බෑ කිව්වා. ඒක දෙකට ගන්නවා. කුලමච්චරී එහාට කඩා ගන්නවා මෙහාට කඩා ගන්නවා. ඉතින් මේ මේ සාමෙට මේ රණ්ඩුව. ඒත් භාවනා කරන මනුස්සෙක් කියනවා සත්‍ය වඩන කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයා හොඳටම තේරුම් අර ගන්නවා. මේ Taman සතුව තියෙන ආධ්‍යාත්මික වස්තුවක් හෝ වේවා භෞතික වස්තුවක් හෝ වේවා කවදාකවත් සත්‍ය හරහා බලන කෙනෙකුට ඒක ඕන කෙනෙකුට සාධාරණ වීමෙදී කිසිසේත් පංගු බේරුවක් එන්නේ නැහැ. ඒ නිසා සත්‍ය ගැන උගන්වනකොට කියනවා choiceless awareness කියලා සුද්ධ වචනයක් දාලා තිනවා. අපි අරමුණක් ධානාපණේ අරගෙන භාවනා කරනවා කියමු. එයින් භාවනා කරනකොට සද්දයක්ත් වෙනවා, වේදනාවක්ත් වෙනවා, හිතවිල්ලකුත් වෙනවා. කවදාකවත් මේ හිතවිල්ල නොවේවා කියන අදහසක් සතිය වඩන කෙනාට බෑ. මේ මේ මේ මට ආනාපානේ භමණක් වේවා, හිතවිලි වේදනා සද්ද නොවේවා කියන අදහස තියෙනකන් සතිය අඳුරගන්නේ නැහැ. සතියෙන් තියෙන්නේ එළඹෙන දෙයට මේ අවදි වෙන එක විතරයි. මේ තේ එන්න ඕනේ මේ තේ නොඑන්න ඕනේ කියලා පංගු peerුවක් නැහැ. ඒ නිසා ඒකට කියනවා evenly suspended attention කියලා. එන ඔක්කොම දිහා එක ආකාරයෙන් බලන්න. එක විදියට බලන්න. කවදාහකවත් මේක වේවා මේක නොවේවා කියන හැඟීමක් ඇවිල්ලා ඒක පව් මේක පිං ඒක සාධාරණයි මේක අසාධාරණයි මේක සත්‍ය මේක සත්‍ය නෙවෙයි කියලා එම කිසියම් දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ අර සත්‍ය නිර්වචනය නෑ. ඒ නිසා සත්‍ය තියෙන කෙනා වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සහැල්ලුව සමබරව ඉන්නකොට අරමුණකට එන්න හරින මිසක් මම ආනාපාන කරන කෙනා මම හුස්ම බලන්න ඕනේ මම පිම්බි මැකිලිම කරන කෙනා මම පිම්බි මැකිලිම බලන්න ඕනේ කියලා හොයන තාක් කලිමස සතිය කියන කඳුනගන්නේ. ඒ තියෙන තාක්කල් අමුමම කන මිනිස්සෙක් කාදාවත් ඉදිච්ච අභයක් ගන්න හම්බෙන්නේ නැහැ යාට. Taman කරා එන අරමුණට මේ මුල් මුල් වන්ද කාලේ අර වගේ වැරදි වෙන්න ඉඩ තියෙන කමක් නැහැ. එන අරමුණු කුමක් හෝ වේවා. කී ඇති හැකිය දකින්න පෙළඹෙන කෙනා හැම අරමුණකටම සමසේ සලකන්න ගියාට පස්සේ කිසිම අරමුණකින් කෙලෙසයක් එන්නේ නැහැ. ඒක මහ පුදුමාකාර සතියේ තියෙන මේ ඉලෙක්ට්‍රික් ගතියක්. අරමුණු තෝරන්න යෑමෙන්මයි කෙලස් උපදිනවා උපදින්නේ. මම කියනවා කෙලස් කියන වචන සංස්කාර කියලා. සංස්කාර උපදින්නේ තේරීම නිසා. මේක පිළිබඳව අපි සතියෙන් ගිහිලා එදිනදා වැඩවලට යන ජීවිතය ගත කරන තරම් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය වීදියේ කැවිදින වෙලාවක් ගත්තොත් ඒ වෙලාවට හැරලා තියෙන රූප තියෙනවා කන ඇරලා තියෙන ශබ්ද තියෙනවා වීදි වල සාමාන්‍යයෙන් ගඳ තියෙනවනේ ඕනනම් ඒකත් විඳින්න පුළුවන් එහෙම නැත්නම් රස විඳිනවා වෙන්න පුළුවන් මොනවාරි තමයි අපහප යනවා වෙන්න පුළුවන් ඒ විදිහට පයර ගැටෙන දේවල් නැකට හැප්පෙන දේවල් තියෙනවා කියලා කියමු දැන් මේ ඉඳුරම් පහක් තියෙනවා අරමුණු පහක් තියෙනවා මේ ඉඳුරම් පහෙන් අරමුණු පහෙන් එකයිනේ එක චිත්තක්ෂණයක වැඩ කරන්නේ රූපයක් ඇහැට මුලිච්ච වෙනවනම් අනිත්‍යව අපිට අමතක කරන්න වෙනවා කණ්ඩ සද්දයක් මුලිච්ච වෙනවනම් අනික හරිය අමතක කරන්න වෙනවා ඒ නිසා සතියෙන් ඉන්නකොට ඕනම කෙනෙකුට අත්දැක බලන්න පුළුවන් එකවරකට ඒක අරමුණයි ගන්න තියෙන්නේ ඉතින් මේ එක අරමුණක් තෝරනවායි කියලා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක තේරිච්ච දවසේ අපිට තේරෙයි මේ තෝරාගත් අරමුණේ කොහෙද සාකල්යෙම සත්‍යය සම්පූර්ණයෙන් තියෙන්නේ. එකක් තෝරන කියන්නේ හතරක් ප්‍රතික්ෂේප කිරීම. මේ ප්‍රතික්ෂේප කරපු දේවල් ගියා ගියාමයි. කදාකවත් අපිට ඒ වෙච්චි මේ එකක් තේරීම නිසා පහ හතර ප්‍රතික්ෂේප කිරීමේ වැරදීන් සාපෙන් මිදෙන්න බෑ. ඒක නිසා මේ කවදා හරි මේ හක්කුවටම සමෝසේ එnderලා අපේ හිත අපේ හිතේ තියෙන ගතියට අපි එකක් තෝරනවා. ඒ තේරීම හරහා අපි තෝරපු දේ අනික් දේවල් ඔක්කොම යට කරන බොහොම රස සීපොම ඒකට යෙදිලා ඒකට බැහැ වෙලා රස විඳිනකොට අමතක වෙච්ච දේවල් හැලිලා යනවා. ඉතින් එතනදී පේන්න පටන් අර ගන්නවා අපි මේ ලෝකේ තියෙන දේවල් වලින් යමක් තෝරනවායි කියලා කියන්නේ ඊටු සියල්ලම ප්‍රතික්ෂේප කිරීම. ඉතින් ඒ తত্ত্বය යටතේ තමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බොහෝ අපි කිව්වොත් නිකන් සාමාන්‍ය ඔය බුෆේ ඩයට් එකට ගියාම ගොඩාක් කැම ජාති තියෙනවා. ඒතර අපි එකක් තෝරන්න. තෝරපු දේ තමයි අපල රස දන්නේ. රස රස දැනගත්ත දේ තමයි බඩන යන්නේ. බත් කියන තමයි පෝෂණය ලැබෙන්නේ. ඒ නරක දෙයක් නම් විසක් වෙනවා. හොඳ දෙයක් නම් පෝෂණය ලැබෙනවා. ඉතින් අපි මේ විදිහට මේ තේරීමට ගොඩක් දේවල් තියෙනකොට ඔක්කොම ගන්න බැරි නිසා එකක් තේරීමේදී ওই මසුරුකම ආදී දේවල් හරහා අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ පුදුමාකාර විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඒ තෝරගත්ත දේ මම මාගේ කියාගෙන අනුන්ට සාධාරණ නොවේවා කියලා අල්ලබදා ගන්න අල්ලබදා ගන්න අපිට කවදාකවත් මේ චිත්තක්ෂණයක් පාස අපහරා වෙන මේ යාන්ත්‍රික තේරීම තේරුම් ගන්න පුළුවන් ශක්තිය නැතු වෙනවා. ඒ නිසා භාවනාවේදී සතිය වඩනකොට අපි පහසු ඉරියව්වක් තියලා අරමුණට එන්න හරිනවා මිසක් අරමුණ තෝරන්නේ නැහැ. දෙවෙනි එක තමයි අපි හිතමු අපි ආනපානිය අපි වැඩිම බහුල ප්‍රකට අරමුණ කියලා ඒක අල්ලගෙන ඒ ඒකත් ගෙවම් කරගෙන ගියාට පස්සේ ලැබෙන මේ විවේකයේදී ඒ පුද්ගලයාට බාහිර ශබ්ද නැහැ හිනව නෙවෙයි. ඒ පුද්ගලයාට හිතවිලි නොදැනෙනව නෙවෙයි. වේදනා නැතුව නෙවෙයි. ඔයලා ගත්තොත් ආනපාන නැතුනේ කිසිම දෙයක් තෝරන්නේ කිසිම දෙයක එකක් පිටිපස්සේ යන්නේ නැතිකොට සියල්ලම ලැබෙනවා. ඒ නිසා ඒ විවේක ස්ථානයේ ඒ චිත්තක්ෂණයේදී ඒ මනුස්සයා පළවෙනි වතාවට පූර්ණ ජීවිතයකට පත් වෙනවා. සියලු ඉඳුරංගෙන් එකක්වත් තෝරලා අනිතව ප්‍රතික්ෂේප කරන්නේ ඉඳුරන් ඔක්කොම ජීවත් වෙච්ච නිසා ඒකට සම්පත්‍තික අවස්ථාව කියලා කියනවා. ඒ වෙලාව විතරයි මිනිස්සු ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම මිනිස්සයා කරයි. රූප බලනවා කියන්නේ අර පැත්ත නැති කරලා ශබ්ද අහනවා කියලා කියන්නේ මේ පැත්ත නැති කරලා ආන් මේ වෙලාවට ගියාට පස්සේ තියෙන මේ මසුරුකම වගේ දෙයක් තියෙන වෙන කිසිම කෙනෙකුට ඒ වගේ තැනකට ගිහිලා ඒ විවේක ස්ථානේ බුද්ධ විඳින්න බෑ අරක මේක තෝරන්න පටන් තෝරන්න තෝරන්න වෙන්නේ මොකද්ද එකක් තෝරනකොට විශාල දේශයක් නැස්ති නැස්ති වෙලා යන්න නිසා සතිමත් පුද්ගලයා මුල ඉඳලාම තේරුම් අරගන්නවා සිද්ධියට වෙන්න ඇරලා වෙන සිද්ධිය අනුව හිත වැඩ කරන හැටි බලන එක මිසක් මට මේක වෙන්න ඕනෑ කියලා අපේක්ෂාවක් ඇති කරන්නේ මේක සතිය පුරුදු කරගත්තා නම් යම් කිසි කෙනෙක් පරියන්කේකදී හෝ සතියේ සක්මනේදී හරි ඒ මනුස්සයාට මේක සිද්ධ වෙනවයි කියලා කියන්නේ වැඩ කරනවා කියලා කියන්නේ එදිනදා ජීවිතයේදී හෝ Tamanට සිද්ධ වෙන සිදුවීම් කිසිම දෙයකින් සතුටු වෙන්න හෝ කනගාටු වෙන්න යන්නේ නැහැ. ඒක පටිච්ච සමුප්පාදය අනුව මේක සිද්ධ වෙනවා. මට මෙතනදී කෙලෙස් රස කරගන්න නැතුව සංස්කාර ඇති කරන්නේ නැතුව කර්ම රස කරගන්න නැතුව මේ සිද්ධිය වෙන හැටි සතියෙන් යුක්තව ගත කරන්න පුළුවන් නම් එමන්ස පරියන්කේදී විතරක් නෙමෙයි ජීඳා වැඩවලදී Taman කරා පැමිණෙන ලාභයක් වේවා පාඩුවක් වේවා සැපක් වේවා දුකක් වේවා යසසක් වේවා ආයසක් වේවා මොන අෂ්ටලෝක ධර්මයේ ආවත් එන්නේ එතනයි අපිට මේ මසුරුකම නැති කරන්න පුළුවන් තැන කියලා ඒත් ඒ රහස තේරුම් ගත්තොත් ඒ මනසට තේරෙන්න පටන් ගන්නවා චිත්තක්ෂණ දෙකක බලන චිත්තක්ෂණේ ආහන චිත්තක්ෂණේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ සතරක්ම කොන චිත්තක්ෂණේ දිදවචන කිසිම වෙනසක් නැහැ අපිට එතෙන්ට යනකන් සතිය වඩා ගන්න තියෙන පමාව තමයි තියෙන්නේ ඒ නිසා පරියන්කේකදී අපි මේ සතිය තියුණු කරගත්තට පස්සේ අපි මේ ලැබෙන නොසලින ගතිය තෝරන්න නැති ගතිය ශක්මන්ට පරියන්කේට දිගට දිගට දිගට දිගට ගත කරන පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් අරගන්නේ මේ සතිය පටන් ගන්න කෙනාට භාවනා මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ සද්ද නැති වෙන්න ඕනේ වේදන නැති වෙන්න ඕනේ ඉඳගෙන තමයි පටන් ගන්න. පටන් ගන්න පටන් ගන්න යාට අභියෝග කරන්න වෙනවා කොයි වෙලාවෙ මොන ඉරියව්වෙද මට සතිය පවත්වන්න බැරි කියලා. ඒ තරමටම යනකම් මේ දේවල් තෝරන ගතිය සමසත්තුදී අනුන් සමග බුද්ධ විදින්නේ නැහැ කියන මසුරුකම නැති ගතිය එන්න පටන් අරගත්තොත් යාට තේරෙනවා මේක අපේ પરම්පරාවේ කවුරක්වත් දැකලවත් නැහැ දන්නෙත් නැහැ ඒ තිබුණෙම සැලෙන ගතිය ඒ සැලෙන ගතිය එන්නේ එක්ක මසුරුකම නිසා එක්ක බය නිසා. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට මේ තේරෙන්නේ නැහැ කොහොමද මේ භාවනාවේ සතිය හරහා මේ මසුරුකම, ලෝභකම අතහැරෙන්නේ කියලා. නමුත් දේවල් සඳහා ඇති කම්පන චංචල ගති, දේවල් සඳහා ඇති සැලෙන ගති ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා නම් ඒ යාන්ත්‍රණය නොතේරුණාට දිගටම සතිය වඩාන යන්න පටන් අරගත්තොත් එයා මේ තරම් විසම ලෝකයක මේ තරම් බාහිර අනාර්ය පරිශන කරන ලෝකෙක තමන්ට සමබර භාවයක් තමන්ට සමතුලිත භාවයක් ගන්න පුළුවන් බව එnde ende ende සාකි වෙනවා. ඒ සාකි වීමේ වෙන්නේ මොකද්ද? තමන්ට අමලියක්, කරදරයක්, අසාධාරණයක් වෙන තැන. ඊට ඉස්සෙල්නම් අමලියක්, කරදරයක්, අසාධාරණයක් කාලකන්නිකමක් විදිහට පේන්නේ. ශීලේන ටිකමක් විදිහට පේන්නේ. අවසනවන්ත විදියක් පේන්නේ. නමුත් සතිය සමාධියෙන් ඉඳ ගියාම ඒ මොන අලකලංචයක් වුණත් තමට තේරෙන්නේ මේ අලකලංචයේදී මට සතිය පවත්වා ගන්න බැහැ. මේ අලකලංචයේදී මට ඒක උනා නොඋනා කියලා ඒකෙන් හිත කලකොලොප්පම් කරගන්න නැතුව ඉන්න බැරිද කියලා බලන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා ඒ වාහනික ශකප් සොබරේ වගේ ඒ අලකලංචයට උත්තරයක් හොයන්න මුන්දම සුදුසු බවටපත් වෙනවා. කලබල වෙලා අත් දාන කෙනා නෙවෙයි එයාට පුළුවන්කම ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට තේරෙයි සතිය වඩාන යනකොට මේ ලෝකේ කොච්චර සංකීර්ණ විහිදිච්ච පැතිරිච්ච ප්‍රශ්න තිබුණත් උත්තරේ තියෙන්නේ ඇතුලේ. කවවම කවදාකවත් එළියේ ඒ අර විපස්සනා භාවනා කරපු ගෝයන්ක භාවනා කරපු මිනිස්යන් අතර මේ දැන් ඉන්දියාවේ ඉරගිවල් වල කරනවානේ. ගොඩක් කෙනෙක් මුස්ලිම් මිනිස්සු එහෙම කරන්නේ. ඒ මිනිස්සේ කියලා තියෙනවා මේ භාවනා කරාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙනවා නම් මේක නම් විසඳන්න බෑ කියලා උඹ තමයිලු වැඩිකාරය. උඹ නිසාලු එක වෙලා තියෙන්නේ. උඹ තමයි ඒකට හේතුව. ඔය මේ ජපන බෝම්බ දාන වෙලාවේදී කොතලාල මහත්තයා කියලා තියෙනවා පාර්ලිමේන්තුව රැස් කරන්න. ඒ පාර්ලිමේන්තු රැස් කරන්න යනකොට මට මතක නැහැ දානායක මහත්තයා කිව්ලු සර් හරි වැඩිනේ මේකට දැන් මොන විජින්වත් උත්තරයක් නැහැ කියලා. ඇයි මිනිස්සු ඒකනේ මෙරස් වෙන්න හදන්නේ? ඒක තමයි උත්තරේ. කාගවත් ළඟ ෆෝමියුලා එකක් නැහැ. අපි ඒක සතුටේ මොන දෙයක්. ඒක තුල මොන දෙයක් වෙච්චරයි. උගෝ දෙනෙක් හිතනවා නෑ නෑ මේ බුදුරජාණන් වහන්සේ ගා වෙනම ජප මන්ත්‍රයක් ඇති නැත්නම් අංජන ගුලියක් වගේ එකක් ඇති ඒක කෑවට පස්සේ තමයි මේ සතිය දියුණු වෙන්නේ කියලා. නෑ ඔය දැන් ඔය කරන විදිහට මේ ආනාපාන සතියම තමයි. කරන කරගෙන කරගෙන යනකොට අවසානයේ සතිය අංග සම්පූර්ණ වුණාට පස්සේ රහත් වුණාට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඒ මනුස්සයා ගංගානංගගේ වැලි තලාවක වැලියටයක් බවට පත් වෙනවා. කවදාක කැපිවීමක් කරන්න යන්නේ අර මහා වැලි තලාවට වැලියටයක් කරනකොට ඒක කිසි වෙනසක් නැහැනේ. ඒ වගේ රහතන් වහන්සේලා අතර යම් කෙනෙක් කෙනෙක් බවට පත් වෙනවා. එතෙන්ද යනකම් මේ භාවනාවත් කැපිපෙනීමට පාවිච්චි මම සිල්වන්තයි සිල් නැති කට්ටියට වැඩිය මම ලොකුයි කියලා හිතාගන්න. අනික කටේ සමාධිය නෑ මට නම් එක තියෙනවා දෙක තියෙනවා තුන තියෙනවා හතර තියෙනවායි කියලා ඔන්න පටන් ගන්නවා. මේ මෑතක ඉඳලා දැන් ඔය සුවාසකදාගාමිත් විකුණන සයිස් එකට ඇවිල්ලා ඉතින් තියෙන තියෙන කට්ටියට අං ඇවිල්ලා. ඒ අං තියෙනකොට නිකන් ඉන්න බෑනේ අනින්ද හිතෙනවා. ඉතින් හරි ගෝසාව ඒ මොකද මේ ධර්මයේ මේ තියෙන මේ අපි සියලු දෙනා අතර මිනිස්සෙක් වෙන්න හදනවා කියන මේ නොමසුරු බය නැති தත්ත්වේ වෙනුවට මේක පටලවාගෙන තියෙනවා. ඒ නිසා මට හිතෙනවා ඒක තාම කල්වැඩි යම් කිසි කෙනෙක් මේ ਸਰුවඥ දයන් වහන්සේ දේශනා කරපු ධර්මය මට විතරයි වැටහෙන්නේ මේ සමීකරණය හරහා පුළුවන් වෙන්නේ මෙහෙමයි කියලා කියනවනම් ඒ මනුස්සයා සත්‍ය අඳුර ගන්නන්නේ නැහැ. සත්‍ය අඳුරගත්ත කිසිම කෙනෙකුට මේ ਸਰුවඥ දේශනාවේදී තමන්ගේ කියලා පෙන්වන්න විශේෂයක් නෑ ඔක්කොම දේශනා කරපු එකමයි තියෙන්නේ. ඒ නිසා යම් අපිට මිනිසෙක් ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රෙක් හරි කවුරු හරි එයා කියනවනේ මේ අසවලාගා විතරයි සත්‍ය තියෙන්නේ. ඒකට මෙන්න මේ වගේ සමීකරණයක් තියෙනවා මෙන්න මේ පාරේ යන්න ඕන කියලා හොඳට මතක තියාගන්න. ඒ මිනිසෙගේ වචනයක්වත් කිට්ටුවකවත් සත්‍ය තිබිලා නෑ. මෙහා গুপ্ত ධර්ම බාටපත් කරගන්න. එහෙම නැත්නම් මෙවුවා ගුඪ ධර්ම බාටපත් කරගන්න මේ මාසුකම නැතිකම බය නැතිකම නිසා ਸਰවඥන් වහන්සේගේ ධර්මයට කිසිම අයිතිකාරයෙක් මම විතරයි දන්නේ ඔබට බෑ කියලා එකක් නැහැ. නිසා සත්‍යයෙන් යන මනුස්සයාට සැකයක් නම් තියෙනවා නිකන් අන්තිම බස් එක යනවා වගේ තමයි හිමීට හිමීට ගමන යන්නේ අතරන් ඉක්මනට යන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ පාරේ පැටලෙවිලි නැහැ. ඒක තමයි එතන එතන එතන එතන අත්දැකීමින් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා පටන් අර ගන්නකොටම සතිය ගුණ ඇත්තටම තියෙනවා. නමුත් ඒ යෝගාවචරයට මේ ආරක්ෂාව පිළිබඳ හෝ එහෙම නැත්නම් මේ සතිය වඩන්න වඩන්න වඩන්න තම මානසිකත්වයේ සමාජිකත්වයක් ලබනවා මිස මොනම විදිහකට අංගයක් වෙන්නේ නැහැ කියලා සියලු දෙනා අතර පෑයෙන සීන ගතියක් එන බව තේරෙන කල්යන. තේරෙන කල්යනක හිමීර තමයි සිද්ධ වෙන්නේ නිසා එතෙක් එතන තේන කල් එනකන් බණ මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගය උනන්දු කරවන්න ඕනේ. මේ මෙහෙම කරගෙන කරගෙන යනකොට ඔබට ඕන තැනට යනවා. ඔය ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නැහැ කියලා. සර්වඥන්සේ සඳහන් කරනවා මේ පරසූපමාවෙන් අත්පුරවක් වැඩ ගන්න වඩුවා ඒ අත්පුරව කොච්චර වැඩ ගත්තද කියලා මිට මැදිලා තියෙන ප්‍රමාණයෙන් කියන්න පුළුවන් කියලා. හොඳට වැඩ ගන්න අත්පුරවේ හොඳට මිට මැදිලා තියෙනවා. ඒ වගේම පොරොතලේ දැල්ල දිලිසෙනවා. විතර ගන්න නිසා. නමුත් රෝමිට මැදෙනවයි කියන්නේ තල දිලිසෙන තල තලේ දිලිසෙනවයි කියන්නේ ඒක නිතර ගෙවෙනවයි කියන එකයි. නමුත් වැඩ කරන කරන්න ඒ ගෙවෙනකොටයි අර පොලිෂ් වෙන්නේ. ගලේ අතුල්වනකොටයි ගෑවෙන්නේ. නමුත් බුදුරජාණන් සහනෝයි වඩුවා ඒ ගහන ගහන පාරක් පාසා තමන්ගේ අතේ මිටි බැඳීම නිසා මෙච්චර ගෙවීමක් සිදු වෙනවා කියන එක ගණන් කරනවාද කියලා. අවශ්‍ය නැහැ. ඊටු මේ තලයේ ගාන ගාන වාරක් පහසා මේ තලයේ මෙච්චරක් මේ කලගානා ගලයට ගෙවෙනවා කියන එක ගණන් ගන්නෑ. හැබැයි හොඳට මතක තියාගන්න තලයේ මිට මිට පොලිචලා තියෙනවා නම් තලයේ දිලිසෙනවා නම් වැඩ යනවා. පොරෙන් ගන්න තියෙන වැඩේ ඔච්චර තමයි. වඩුව එකන සලකන්නේ. නමුත් බුදුන් ශාසන කවදා හරි ඔය තලයේ ගෙවිල ගිය දවසක ඔකල්ල කැලේට විසිකරන්න විශේෂඥයෙක්ගේ උපදේශ ඕනද කියලා අහන වඩුවට. කිරුණා පස්සේ විසිකොල දාන්න. ඒ වගේ තමයි මේ භාවනා කරන යනකොට අපිට හීනකින්වත් හිතා ගන්න බැරි පුදුමාකාර ගුණ විශේෂයක් පොරොත්තු වෙනවා. ඒගොල්ල කවදා හෝ මේ ගෙට ගෙවදිනවා. හැබැයි අපි අඛණ්ඩව ඒ ධර්මයේ තියෙන ගුණ දැනගෙන දිගට කරගෙන කරගෙන යනකොට අපි බාහිරේ নানা ආකාර ඒජන්තවරු මාර්කින් එක එක මේ මිනිස්සු හරහා බලාපොරොත්තු වෙච්ච ඔක්කොම දේවල් ඒ ධර්මයේ හරහාම සිද්ධ වෙන්න පටන් අර ගන්නවා ඒක තමයි සර්වඥයන් සඳහන් කරලා තියෙන ධම්මෝහවේ ලක්ඛති ධම්මචාරි කියලා නමුත් මමත් දැන් අවුරුදු 20ක් ඔකේ නටන නිසා තේරෙනවා ඉතින් ගියාට පස්සේ නම් අන්ධහර පළක් කියන්න පුළුවන් නමුත් මුලදී ඒ විශ්වාසෙන්නේ නැහැ මුලදී ඒකේ එහා පැත්තට මෙහා පැත්තට තිපර බබා තමයි කරගෙන යන්නේ. අන්නේ ඒ වෙලාවේදී ඒ වැඩේ නිත්‍යානුකූලව නෑ. ඒ කියන්නේ නිති කරන මට්ටමට යන්න නම් ඒක නට උනන්දු කරවන්න ඕනේ. දැනට ඔය ಗುಣ පේන්න නැති වුණාට සතිය තියෙන බව දන්නවනම් ඒක ටිකෙන් ටික ටිකෙන් ටික උදකොම්බ මේ මේ මේ වහලයක් අගුව ළඟ තිබ්බ කලයකට වතුර බින්දුව බින්දුව වැටලා කලයක් පිරෙනවා වගේ පුදුමාකාර පිළිලක් එනවා. මේකදී විශාල කාලයක් ගන්න බවත් තේරෙන පටන් අර ගන්නවා මේ දේ සිද්ධ වෙන්න. නමුත් සංසාරෙත් එක බලනකොට බුදුරජාණන්සේ විතරයි මේක ජීවිතයක් ඇතුළතදී මේක අත්දැක ගන්න පුළුවන් වෙනසක් ඇති වෙනවා. භාවනා කරන කට්ටිය භාවනා කරන ඇත්තෝ ඒ ප්‍රතිඵල ඉක්මන් කරන්ඩ දඟලන ගතිය අරහම සමාන සංකීර්ණතාවය ඇති කරගන්න. අන්නේම සංකීර්ණතාවය ඇති කරන්නේ නැතුව මේ සතියෙන් කමන්ට එන්නේ එන්නේ එන්නේ ඉදිරියට ඉදිරිපත් වෙන ඕනම දෙයකට සූදානම් ශරීරයක් එහෙම නැත්නම් අප්‍රමාද ගතියක්. ඒ වගේම සමාජයේ වෙනදත් වුණ සිට දණ්ඩා දාන, තත්තා දාන, කලහ විග්ඝහ විවාද, බේතුඤ්ඤ මුසාවාද වගේ දේවල් Tamanth කෙරෙනවා තමයි. ඉස්සර තරන්නේ නැහැ කියලා තේරෙනවා. වාඩු වෙන බව තේරෙනවා නම් මතක තියාගන්න වෙන මොනක් අධිසාර නෙමෙයි මේ සතිපට්ඨාන නිසා තමයි ඒසයිව එකවර නතර වෙන්නේ නැහැ. හිමීට හිමීට වකිරණ ගමන් කමන්ට අර සතිය වැඩෙන්න පටන් ගත්තට පස්සේ ඒ සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ Tamandeගේ ඒ පටිච්චසමුපාදය මේ වහරහා මේ ඇති කල්ලි මේ වන්නේ මේ කල්ලි මේ නවන්නේ කියන එක අදාළ හේතුව ඇති කල්ලි අදාළ දේ වෙනවා කියන එක දැනෙන්නේ සිද්ධ වුණාට පස්සේ. අදාළ ප්‍රශ්නයක් අහලා දෙමුනා ඒ සෝවාන් වෙනාට පස්සේ ඒ කෙනාට වැටහෙනවද කියලා අනේ මේ විදියට නම් බලනකොට මට සෝවාන් වෙන්න ඉස්සෙල්ලා සුබ ලක්ෂණ පහල වෙලා තිබුණා නේද කියලා වැටහෙන්නේ සෝවාන් වෙච්ච දවසට පහුවෙන්න. ඒ නිසා මේ මේ මුළු කතාවම මේ මච්චරිය කතාවත් ආරක්ෂක කතාවත් තන්නේ කර අධිරාජ්‍යවාදී. පුදුමයි කාට විතරම බැරි කරන්නේ. මහන්සියලා කොහොම හරි මේ කරගෙන යන මනසේ අනිවාර්යම ප්‍රතිඵල ගන්නවා. වනවනා කරන්න යන මනුස්සයාට බෑ කි බෑ කියලා බැරි මලි බෑ කියලා බැරි මලි බෑ කියලා බැරි මලි බෑ බෑ බෑ බෑ මේක හරියට තේරුම් ගන්න දාගත්ත නම් පාරට එමන්සේ අනිවාර්යයෙන්ම දන්නවා අවශ්‍ය වෙලාවෙදී කටයුතු සිද්ධ වෙනවා මේක ධර්මයට බාර දෙනවා මට කරන්න දෙන්නේ කරා. ඒකට ඉබ්බුරුම සාංශ කියන්නේ උඹ හේතු සම්පාදනය කරපහන් ඵල අපේක්ෂා කරන්න එපා. ඵල අපේක්ෂා කිරීම තුච්චයි පාහරයි තිරිසක්. හේතු සම්පාදනයේ දේවත්වයෙන් කරපහන්. එතකොට මේ හේතු සම්පාදනයේ හරහම තමන් කරන කියන හැම කටයුත්තකටම අවශ්‍ය කරන්නා වූ ඒ පිරිච්ච ගතිය සත් සම්පත්‍ති කරගතිය හම්බ වෙනවා. නමුත් මම හොඳට දන්න කරතා පුද්ගලිකව හේතු සම්පාදනයේ ඵල අපේක්ෂාවෙන් තොරව කරන්න එසේ මෙසේ දිනුකමත් තිබිල බෑ හිතේ. මොකද අපි ආර්ථිකයේ ජීන්නේ ඉල්ලුම සැපයීම ක්‍රමේ. මේ දාන දානයකට හම්බ වෙනකන් තමයි හම්බ වෙනවත් මේකේ ධර්මයේ තියෙන්නේ ඒ ෂේප් කර්ව් එකක් තියෙන්නේ මුලින් මුලින් ගැම්ම ගන්න ගොඩාක් වෙලා යනවා ගැම්ම ගන්න පටන් ගන්නතර පස්සේ මේ ආන්තික පිරිවැයකට හම්බ වෙන ආන්තික අය බොහෝම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ වගේ සමීකරණයක් වැඩ කරන මේ ශාසනයේ කරදරේ පත්වනට පස්සේ භාවනා කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මරණ ඇදී භාවනා කරන්න අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා වයසට යනවා මරණය බව දැනගෙන ඒ අනිකුත් කටයුතු අතරමැද මේ සතිය යම් ප්‍රමාණයකට ජීවිතයට හඳුන්ලා දීලා ඒක වැඩෙන්න දුන්නොත් ඒ ලෙඩ වෙනකොට වයසට යනකොට අවශ්‍ය ආරක්ෂාව අර හයිය ඇති තියෙනකොට තියෙනවට වැඩිය හම්බ වෙනවා මේ ළඟදී මේ සූත්‍රයක් කියනකොට මම දැක්ක සර්වචනාංශේ සඳහන් කළා තියෙනවා මේ සතිය වඩ아가න යන කෙනා ඒ සතිය මේරීම සිද්ධ වෙන්නේ ලෙඩ වෙච්ච දවසට දෙදවිල අසාධාරණ දුකක් එනකොට හරි පාරට දාගත්තොත් ඒක විවේකයක් බවට පත් වෙනවා. ඒ වගේම වයසට ගිහිල්ලා තමන්ගේ ඉඳුරම් පාලනය කරගන්න බැරි වෙලා වෙනකොට සතිය වඩලා තිබුණොත් ඒක හරහා අනාත්ම භාවය හොඳට තේරෙනවා. මරණාසන්න වෙලාවට එනකොට සතිය වඩලා තිබුණොත් මේක මේ කාගවත් තමන්ගේ මන අපිට නෙවෙයි සිද්ධ වෙන්නේ කියන එක තේරෙනවා. ඒ නිසා එතෙන් එනකන් ඒ ශක්තිය වඩනවා කියන පුද්ගලයාට අපි යෝගාවචරයි කියලා කියනවා. ඉතින් ඒ යෝගාවචරයේ තියෙනවනම් අනෙක් පණසුකට වැඩිය ගුණයක් එයාට තියෙන එයා කිසියම් බල අපේක්ෂාවකින් තොරව මේ හේතු සම්පාදනය කිරීමේ ඒ අති ඒ කියන්නේ manussත්වයේ ඉක්මවු දේවගතිය. ඒ නිසා භාවනා කරන කට්ටිය හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න ඕනේ අපේ හිත නිතරම ප්‍රතිඵල ඉල්ලන. හිතේ තියෙන කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රතිඵල ඉන්න භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න තමයි තේරෙන ගතිය තේරෙයි. ඒක ගැන ලැජ්ජාවටපත් එnde end end end එකට ලැජ්ජාටපත් වෙනවා. නමුත් කිසිම විදියකින් ඒ තමන් කරන ක්‍රියාවේ තියෙන ධර්ම ගෞරවේ සැදී පැහැදී කරන ගතිය, සක්කච්ඡාකාරී ගතිය අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් අන්න වගේ ගති හරහා තමයි අපිට දැනගන්න පුළුවන් අපි මේ භාවනා ගමනේ දියුණු වෙනවද කියලා. ඒක දෙවැන්නේකට නොපෙනෙනව නෙවෙයි නමුත් ඉස්සලාම පෙළේ තමයි. නිසා මේ ධර්ම දේශනාව උක්කන්දමින් මේ කරගෙන යන වැඩපිළිවෙලෙදී Tamanට මේ කරගෙන යන වැඩේ තමාම මගේ මතින්ම සාධාරණීකරණය කරගෙන යවුල් පාස ගිවන් කරන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවත් මෙතන නැත කරනවා සිළු දිනාටම ඒ සඳහා ඒ හරහා ශාන්ති උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා